ආය පටවින් මාමඤ්ඤි පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවින් මේති මාමඤ්ඤි පටවින් මාබිනන්දති තං කිස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි උරුණ්‍ය සෝදාචර මහා සංඝරත්න අවසරයි අනිකුත් මේ අපේ නිවාස් උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි චාරිත්‍රාක් වශයෙන් මේ කෑම බ්‍රහස්පතින් දාම් පවත්වාගෙන ලබන ධර්මදේශනාවටයි මේ අද අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ බොහෝ දෙනා දන්නා පරිදි අපි මේ ධර්මදේශනා බොහෝ විට දේශනා මාලාවක ස්වරූපෙන් තමයි පවත්වන්නේ. ඉතින් මේ අද අපි ඉන්නේ එවැනි දේශනා මාලාවක 6 වෙනි දේශනාවේ. ඉතින් මේ දේශනා මාලාවට අපි මූලික තේමාව නැත්නම් මාතෘකාව ගත්තේ සර්වජන් වහන්සේ විසින් දේශිත මේ මජ්ක්‍ධිම නිකායේ නැත්නම් මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍ර පිටකයේ සඳහන් වෙන පොතේ පළවෙනිම ඉසිසලා මහා පුරා කියලා සඳහන් වෙන සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රය. කියන්නේ සීළු කාරණාවන්හි මුල නැත්නම් මූල හේතුව සර්වජන් වහන්සේ ගෙනහැර දක්වන අවස්ථාවක්. ඉතින් මේ වාගේ <coughs> කාරණාවක් ගෙනහැර දක්වනකොට සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ සියල්ල දක්නා සියල්ල දන්නා වූ නුවණින් ලෝකේ දිහා බලනකොට තමන්ට මේ සියලු කාරණාවල මුල සියලු ධර්මතාවයන්ගේ මූලික ප්‍රභවය වැටෙන ආකාරය ප්‍රකාශ කරනවාමත් නොවේයි නොවෙන්නෙත් නොවේ. ඒ මොකද හේතුව උන්වහන්සේට සර්වඥතා ඥාණයට වැටෙන ඒ සියලු කාරණාවන්ගේ මුල ඒ සර්වඥතා ඥානෙ නැති යත්තන්ට වැටහෙන්නේ නැති නිසා. ඒ නිසා උන්වහන්සේට සිද්ධ වෙනවා මේ සර්වඥතා ඥානෙ වටහා ගත්තේ නැති නැත්නම් වටහා ගන්නට දැනට උත්සාහ කරමින් ඉන්නේ. එහෙම නැත්නම් ඊට කිට්ටුවට ගිහිල්ලා සෝවාන් සකදාගාමී මාර්ගඵල ලැබුවන් අතර මේ සියලු කාරණයන්හි මුල වටහා ගැනීමේ තාරාතිරණ පරිණාමය වෙනස ගෙනහැර පාන. ගෙනහැර පාලා අවසානයේදී තමයි වෙන්නේ මේ ක්‍රමයට ගියොත් ඔන්න මම නැත්තම් කරුවඥන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් ලෝකය සියලු දෙහි මූල කාරණා දකින්න හැටි යාන්තම් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ නිසා උන්වහන්සේ මේ කතාව පටන් අරගන්නේ කිසිවක් නොදන්නා වූ අන්ධ බාල පෘථග්ජනයාගේ පැත්තෙන්. මොකද ලෝකයේ 99%ක්ම ඉන්නේ ඒ ඇත්තනම ඒ අත්තන්ට තමයි මේ සියලු කාරණා නොවැටීමෙන් විශාල ප්‍රශ්න ඒ ප්‍රශ්න තාමත් හිතන්නේ විසඳා ගන්න පුළුවන් හදා ගන්න පුළුවන් ඕක හොඳ පැත්තට කයි වෙලාකට හැරෙයි කියන ඉතාමත්ම දැඩි ආශාවෙන් විපාසිතව මේකට හේතු කාරණා හොයනවා. මොම සරුවත්ඥන්සේ පැහැදිලිවම දන්නවා සරුවත්ඥන් වහන්සේටවත් මේ ලෝකේ ඉන්න ආතාකල් මේ දුකෙන් මිදීමක් නෑ. මේ දෝකේ ඉන්නා තාකල් පංචස්කන්ධ මේ උපාදානස්කන්ධ පහ තියෙන තාකල් විඳවන එක විඳවනවාමයි. නමුත් එකයි තියෙන ਸਰවඥාන්සේක අයින් කරන්න තටමන්නේ. ඒක ඒකට උත්සාහ කරන්න උන්වහන්සේ දන්නවා දුක හාත්පසින්ම දැක්ක නිසා මේක මේ ඉවත් කරන්න හදන එක මේ මොහොත හිඳින්ට ලේනා වලිගේ ගහ ගහ ගොඩ ගන්නවා වාගේ වැඩක්. නිසා මේක බාර ගන්න එක තමයි දුක හාත්පසින්ම එන පැමිණි දුක් පැණි රහයි කියලා බාහිර ගන්න තරම් විශාල පළල් මනසක් එන්න සම්මා කියන වචනේ පාවිච්චි කරන පුතුල කියන වචනේ පාවිච්චි කරන මනසක් උන්වහන්සේ හදාගත්තා. ඒ නිසා උන්වහන්සේ මේ දුක නැති කරන්න කියලා <clears throat> උත්සාහ ගන්නෑ. දුක මෙහෙමයි මේක සත්‍යයක් පරම සත්‍යයක් ආර්ය වූ පරම සත්‍යයක් විදිහට උන්වහන්සේ තේරුම් ගන්න තියෙනවා. නමුත් බණ දේශනා කරනට අනිත් ඔක්කොටම ඕනේ කරලා තියෙන්නේ සැප සෙවීමේ මාර්ගය හෝ දුක නැති කිරීමේ මාර්ගය. ඉතින් උන්වහන්සේ ඒ සඳහා අර මහා ප්‍රඥාවෙන් තේරුම් ගන්න තියෙනවා මේ ලෝකේ ඉන්න තාක්කල් දුකෙන් කෙලවරක් නැහැ. මේ ලෝකේ කියන්නේ දුකක්. දුකේ ලඟගෙන ඉන්න තාක්කල් දුකෙන් ගැලවීමක් නැහැ. පෙරලෙන දෙයක් ඇතුලේ කාටවත් නොපෙරළී ඉන්න බෑ. ඒක උන්වහන්සේ හාත්පසින්ම තේරුම් ගත්තා. තේරුම් අරගෙනත් උන්වහන්සේ ශ්‍රවණක් කරන බුදුරැස් වීදෝමි. මේ මහා පුරුෂයෙක් වශයෙන් මේ ලෝකේ ලස්සන ජීවත් වුණා. අනිත ඔක්කොම හිතන්නේ උන්වහන්සේම ජීවත් වෙන්නේ දුක නැති කරගන්න. නැති කරගෙන නෙවෙයි. මේක නැති කරන්න බැරි දෙයක් බව පරම සත්‍යයක් වශයෙන් තේරුම් ගත්තා. තේරුම් ගත්තයි කියලා උන්වහන්සේට මයිලක්වත් හෙල්ලෙන්නේ නැහැ. ඉතින් අපි ඉන් මේ පිට ඉන්න ඇත්තු පුළුවන් තරම් ක්‍රමසා විදි හොයනවා මේ දුක නැති කරන්න. ඉතින් ਸਰවඥාන්සේ යත්තන් කරේ කරුණාව මයි ප්‍රඥාවෙන් අරක දුක්ඛ පරම සත්‍යයක් බව තේරුම් ගන්න මහා කරුණාවෙන් මේ අතන පාරක් පෙන්නනවා අන්නේ විදිහට අෂ්ටලෝක ධර්මයේ නොසැලෙන මනසක් කුප්ප නොවන මනසක් හදාගන්න හැටි මෙහෙමයි ඒ සඳහා අත්‍යවශ්‍ය දේ දුකමයි ඒ පාර හදාගන්න මූල ඉඳලාම අග දක්වාම අවශ්‍ය කරනම දේ තමයි දුක ඒ නිසා දුක කරදරයක් බරක් කංකරච්චලයක් කරගන්න නැතුව අමුද්‍රව්‍යයක් කරගන්න අන්නේ අමුද්‍රව්‍යයක් කරගන්නකොට වැඩියෙන්ම ඒ ප්‍රභවය තියෙන්නේ අන්ධ පෘ탁 ජනයාගාව. එයා නිතරම දුකේමයි ජීවත් වෙන්නේ. හැම වෙලාවෙම මේක ගෙවම් කරමින් දුක නැති කරන්න උත්සාහ කරනවා වැඩි වැඩියෙන් දුකටපත් වෙනවා. ලේනා කූඩුවේ දුවන්න දුවන්න දුවන්න ලේනා ඉන්නේ පල්ලෙමයි කූඩුව හයියෙන් කරකිනවා වාගේ. ඉතින් ඒ නිසා මේ සබ්බදම මූලපරියාය සූත්‍රයත් ගැඹුරු දෙයක් වුණාට සරුවත් යන්සේ පටන් ගන්නෙ ඒ අසුරතවත් පුතඥයාගේ පදනමේ පාදමේ. ඉතින් ඒක ඊ타ත්ම නිබ්බාන පරිසංයුත්ත ශූන්‍යතා පරිසංයුක්ත දේශනාවක් ඇයි මේ <clears throat> අශ්‍රතවත් පුතඥයා ප්‍රස්තුත කරගෙන දේශනා කරන්න කියලා මේ සූත්‍රය කියනකොටම හිතෙනවා මොකද හේතුව සූත්‍රයේ වැඩි කොටසක් විග්‍රහ වෙන්නේ මේ අශ්‍රතවත් පුතඥයා ඒ කියන්නේ අරියාණං අදස්සාවි අරි ධම්මිය අකෝවිදු අරි ධම්මිය අවිනීතු ආර්යයන් වහන්සේලා කවදාවත් දැකලා හඳුනාගෙන නැහැ දැක්කත් හඳුනන්නේ නැහැ අරිය ධම්මිය අවිනීතු අරි ධම්මිය අකෝවිදු ඒ ධර්මයේ කිසි දක්ෂකමක් නැහැ. මේක මේ චතුරාර්ය සත්‍යයක් තියෙනවා මේකේ හේතුඵල ධර්මතාවයක් තියෙනවා මේකේ අටාරස ධාතු තියෙනවා ආදි වශයෙන් කිසිම දක්ෂකමක් නැහැ. ඒකේ හික්මිලත් නැහැ. විනයනේ වෙලත් නැහැ. සප්පුරිසානං අදස්සාවි සප්පුරිසම්මයක්කෝ විදෝ සප්පුරිසම්මේ අවිනීතෝ. ලෝකේ ඉන්නා වූ මොනම හෝ වේවා පඬිත සත්පුරුෂයෝ අනික් අයගේ වෙන් කළ හඳුනා ගන්න දන්නෙත් නැහැ. ඒ ඒ අත්ෝ කරු කරන ධර්මයේ දන්නේත් නැහැ. ඒ අනුව ධර්මය අනුව හැසිරෙන්නේත් නැහැ. අන්න ඔය අන්ධ පෘ탁ඥය. එන අසුතවත් පෘ탁ඥයගේ ලෝකයේත් එක්ක ගැටෙනකොට මේ සියලු දේවලට මුල වශයෙන් උන්වහන්සේ පෙන්වන්නේ එහෙ වූ අන්ධ පෘ탁ඥය පඩවින් පඩවිතෝ සංජානාති. මේ පෘථුවිය පෘථුවියයි හඟි. ඒ කියන්නේ මේක එක්ක රත්තරන් ආනම්මනම් තියෙන ඉල්ලම් පොලවක් වශයෙන් හෝ නැත්නම් ගොවිතැන් හොඳ සරු පොලවක් වශයෙන් හෝ නැත්නම් කඳු හෙලක් වශයෙන් හෝ නැත්නම් තනි පොලවක් වශයෙන් හෝ ගංගාවක් වතුරක් කිට්ටුවක තියෙන එකක් වශයෙන් හෝ කාන්තාරයක් වශයෙන් කොහොම හරි මේ ලෝක සම්මත ආර්ථික දේශපාලන සමාජික ක්‍රම හැටියට පෘථුවිය පෘථුවියයි හාඟි හඳුනාගනී කියලා කියමුකෝ ඒ ආගේ දන්න ක්‍රමයට හැබැයි ආර්යයන් වහන්සේලා හඳුනන ක්‍රමයට නෙවෙයි සත්පුරුෂයන් වහන්සේලා හඳුනා ගන්න ක්‍රමයට නෙවෙයි සත්පුරුෂයන් වහන්සේලා මේ ප්‍රතව වෙන විදිහට අඳුනා ගන්නවා කියලා අහලත් නැහැ. කල් මේ ආර්යයන් වහන්සේලා එහෙම හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා කියලා අහලත් නැහැ. ඒ හැටි ක්‍රමයේ හැටියට මට හැදුනොත් හොඳයි කියලා හික්මීමකට බහැලත් නැහැ. ඉතින් එහෙම කියනවා පාඩමින් පඩවිතෝ සංජානති. පාඩමින් පඩවිතෝ සංඤිත්වා පාඩමින් මඤ්ඤති. අන්නේ විදිහට මේ පෘථුවිය පෘථුවියයි ලෝක සම්මත ක්‍රමයට හඳුනාගෙන පාඩමින් මඤ්ඤති. ඒ පෘථුවියයි මේ තමනුයි එක දෙයක සමාන කරලා මේ මගේ අප්පගෙන් හම්බෙච්ච දේ නැන්දම් මගෙන් හම්බෙච්ච දේ ඌදලට හම්බෙච්ච දේ කියලා අර අර පෘථුවිය නැත්නම් ඒ පඨවි කියන කොටාසේ තමන් එක ගාලා පඨවින් පඨවිය ဒုတိ ය අභිපත්‍යර දාලා මඤ්ඤණා කරන පඨවියා මඤ්ඤති ඒක භූමිය කරගෙන භුම්මාර්ථයෙන් පෘථුවිය මම මේ පෘථුවේ උඩයි ඉන්නේ මං ඉන්න පෘථුවේ සරුයි මං ඉන්න පෘථුවිය මැණික් මින්දන් සහිතයි ආදි වශයෙන් ඒකත් එක්ක හඳුනා ගන්නවා. එතන පටවිතෝ මඤ්ඤති පෘථුවිය කෙරෙන් මඤ්ඤනා කරනවා. මේකෙන් තමයි මම මේ හම්බ කරගත්තේ මේකට තමයි මම හම්බ කරන්නේ මේක තමයි ගෙවල් හදන්නේ කියලා පෘථුවියත් එක්ක ඒ සම්බන්ධතාව පාදක පඩවි මේති මඤ්ඤති. මේ පෘථුවියයි මමයි ඒකයි මේක මගේ බූතලේ මේක කාටවත් අයිති වෙන්න බෑ කියලා ඒ මේක ඇතුලේ තමයි මම ජීවත් වෙන්නේ මං ඇතුලේ තමයි මේ ලෝකේ පෘථිවි කොට චෛත්‍ය තියෙන එක මෙන්න මේ විදිහේ নানা ආකාර මඤ්ඤණා කරන බවයි සරුවචනාංශයේ දේශනා කරා. ඉතින් එතකොට අපිට මේක අපි දැන් කොතන හිටියා? ඒ ඒ අසුතවත් පුතත් ජනක පැත්තේ හිටියා. එන්නා සූතවත් අරිය ශාවකෙක් වශයෙන් හිටියත්, සීක පුද්ගලෙක් වශයෙන් හිටියත්, රහත් උනත් සරුවචනාංශික පැත්තෙන් බැලුවත් මේ කියනා වූ ශ්‍රීමුක දේශනාව තේරුම් ගන්න මේ සංජානාති මඤ්ඤති වගේ පද වගයක් ඉදිරිපත් කරන්න වෙනවා. මේ සංජානාති කියන එක අපි ඒ පල්වෙනි දෙවෙනි තුන්වෙනි දේශනාවල මතක් කරා හංගිනවා හඳුනා ගන්නවා. ඒ හංගින්නේ හඳුනා ගන්නේ ඍජු අත්දැකීමෙන් නෙවෙයි එක්ක සද්ධාවෙන් එක්ක රුචියට එක්ක කායින් හරි අහපු දෙයකට එක්ක නැත්තම් තර්කයෙන් නැත්තම් තමයි දෘෂ්ටි වශයෙන් පැතගෙන මේ මෙහෙමයි පෘථුවිය කියන්නේ කියලා. අපි ශ්‍රී ලංකාවේ අපි සිංහල බෞද්ධයෝ අපිටයි මේක අයිති කියලා ඉතින් අල්ලගන්න. ඉතින් අල්ලගන්න අපිට අත নানা ආකාර හේතු ඉතින් ඔය ලෝකෙන් ලැබෙනවා. ඉතින් ඒක අපි කිසියම් වාද විභාගකින් තොරව ඒ හංගිනවා. හංගුවට පස්සේ ඉතින් ඒක වෙනුවෙන් අර කියෙන්ද මේකයි මම මේක මගේ මගේයි මේක මේකයි මමයි දෙක මේකයි කියලා දිගට මඤ්ඤණා කරනවා. ඒ නිසා ඒ පෘථිවිය අභිනන්දනයකට අනිවාර්යයෙන්ම වැටෙනවා කියලා සරුවචනාංශි පුංචි නිගමනයකට එනවා මෙතන. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට මේ පටවි කියන දැන් ඇත්තටම සංකල්ප 24ක් සරුවත්න සඳහන්ලා දෙනවා මේ පළවෙනි එකයි අපි මේ සූත්‍රයේ සඳහන් නිසා පඨවි කියලා ගත්තේ ආපෝ තේජෝ වායෝ දේව බ්‍රහ්ම ප්‍රජාපති වශයෙන් සංකල්ප 24 සඳහන් වෙනවා කොයි එකත් අන්නර විදිහට අපි හුරතල් කරන්න ගත්තොත් ඒ හුරතල් කරන කොටාසියත් එක්ක බැඳීමක් ඇති මේ සිංහල බුද්ධ ආගම මේ අපේ දේශයයි කියලා බැඳීමක් නැත්නම් මේ අපේ තාත්තගේ ඉඩම එහෙම තමයි අලුතෙන් මම ආණ්ඩුවෙන් ගත්ත ඊඩම නැත්නම් මල්ලා ගත්ත ඊඩම නැත්නම් සල්ලිලා ගත්ත ඊඩම කියලා අර විදිහට කල්පනා කරනට අනිවාර්යයෙන් මේකෙන් අභිනන්දනයක් ඇති ඒ ඒකට හේතුව අර සංඥා කරපු නිසා හැඟීමක් ඇති කරගත්ත නිසා කැක්කමක් ගත්තයි කියන්නේ. අන්නේ කැක්කුම නිසා මේ පුද්ගලයා ඒකත් එක්ක බැඳෙනවා. ඉතින් ඒක නිසා මේ ඇතිවෙච්ච තෘෂ්ණාව, මේ ඇතිවෙච්ච උපාදාන නිසා කොච්චරක් දුක්ඛ දෝමනස පරිදේව එයාට ඇති වෙනවද කියන එක ඒ පුද්ගලයා දැනගත්තත් නැතුණත් ඉතින් ඊට පස්සේ වෙනවා මොකද ඒ මේ ඒ පුද්ගලයාත් එක බැඳීමක් ඇල්ලීමක් අල්ල බදා ගැනීමක් සිදුවෙන නිසා ඉතින් ඒකට අපි දේශන තුන හතරක් නිනෝට කරලා තියෙනවා. ওই පසුගිය වතාවේ පටන් අරගත්තා මේ සංකල්ප 24ම ඇතුව යම් කිසි කෙනෙක් අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිතු අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරුසානන්දස්සාවි සප්පුරුසර්මේ සුවිනීතෝ සප්පුරුසර්මේ කෝවිදෝ විදියට මේ ලෝකෙ මෙහෙම අල්ලගෙන ඉඳලා නම් අත්තලා මුත්තලාට වෙච්ච දේ තමයි අපටත් වෙන්නේ. කොච්චර ඊඩම්බෝ දාලා අල්ලගෙන හිටියත් මරණ මොහොතේදී රියන් හතරයි ඉතුරු වෙන්නේ. පෙට්ටිය දාගන්න කොටස විතරයි. ඒකත් අරයි යන්නේ. ඒක ඉතින් අපි ළඟ තිබුණ නැතත් සෝණෙන් කැඩසක් අපිට වෙන් වෙයි. අපි නම්බුකාර විදිහට මැරුණොත්. ඉතින් ඔච්චරයි ඔකේ තියෙන්නේ කියලා දැනගෙන එහෙමනම් කොහොමද මේ ලෝකේ යම් කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ? ඒ සඳහා සත්පුරුෂ ධර්ම කියලා જાතියක් තියෙනවා. ආර්ය ධර්ම කියලා જાතියක් තියෙනවා කියලා යම් කිසි කෙනෙක් අපේ හිත මේකට හිතගත යොමු කරුවා කියලා ඊට පස්සේ තියෙනවා ආර්ය ධර්ම පොතේ දක්වනට ඉවෙන් පාඩ ලැබුවට කිසිසේත්ම ಗುಣ විශේෂයක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව හික්මෙන්තෝ. ඊට පස්සේ මේ පුද්ගලයා අර ආර්යයන් වහන්සේ ආලා හත්තු වෙනවා කියලා. අහලා උන්වහන්සේලාගේ ධර්මයේ දැනගෙන ඊට පස්සේ හික්මීමේ ආසාව. ඒ විනයනේ කරන ආසාව එන එකට තමයි කුසල ඡන්දය කියන්නේ. දැන් අපි මේ එකතු වෙලා ඉන්නේ අන්න එහෙම කුසල ඡන්දයක් ඇති වෙච්ච පිරිසක්. ඉතින් මේ පිරිස අර පටවින් පටවිතෝ සංජානාති කියන හැඟීමක් ඇත්තුවා කියන්නත් බෑ නැතුවා කියන්නත් බෑ. හැබැයි යම් ආකාරයකට හැඟීම කැක්කුම අඩු ගන්න తాවකාලිකව සුමානකට දෙකට හෝ එහෙම නැත්නම් සාමනීර වශයෙන් උපසම්පදා වශයෙන් ටික ඉක්මවලා තියෙන ටික වෙලාවකට. ඒ ඉක්මනට හේතුව අන්නර සත්පුරුෂ ධර්මය ආර්ය ධර්මය අහලා ඒ ඇති ශික්ෂා පදවලට ගරු කිරීමක් වශයෙන් චාරිත්‍ර වලින් වාරිත්‍ර වශයෙන් ශික්ෂා පද වාරිත්‍ර වශයෙන් තමයි විශේෂයෙන්ම වෙන් කරපු නිසා ඒ පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මේ හතරම භූත තන් දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී වශයෙන් අපි ළඟ තියෙන සංකල්ප ඊට පස්සේ ඒ බ්‍රහ්ම ලෝක ඊට පස්සේ සියල්ල ඇත්තේ සියල්ල නැත්තේ ආදි වශයෙන් කියලා නිවන දක්වාම ඇති සීල සංකල්පයන් කෙරෙහි බුදුන් කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරේ ගෞරවයෙන් සංඝයා කෙරේ ගෞරවයෙන් තමන්ගේ සීලය ඉදිරියෙන් තියාන එක වෙනස් වාසයෙන් මීට වැඩිය ආර්ය ව්‍යවහාර වශයෙන් ਸਰුවත්න ව්‍යවහාර වශයෙන් කියන එක අහන්න එහෙම වෙන්න පුළුවන් කියලා පිළිගන්න පුළුවන් හික්මීමක් සහිතයි. නැත්තම් ඒකේ ටිකක් අහලා කරලා පොඩි අත්දැකීම් සහිත කොටසක් ඇති කෙනාට සීක ශික්ෂණය වෙන්නා කියන නමයි සරුවත්යන්සේ සඳහන් කරන්නේ. අන්නේම සීක පුද්ගලයා අර විදියටම පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ හතරමා භූත එහෙම නැත්නම් සංකල්ප ඒ වගේ බ්‍රහ්ම ලෝක ආදී ඒ සියල්ල කෙරෙහි දක්වන ආකල්ප දැන් ඒ පුද්ගලයා දන්නවට නෙමෙයි සරුවත්යන් වහන්සේට ඒ පුද්ගලයා පෙරෙහි පේන ආකාරයට නැත්නම් මෙහෙම වුණොත් හොඳයි කියලා සරුවච්චන් වහන්සේ මේ මහා කරුණාවෙන් බලලා ඒ ශේක පුද්ගලයා විස්තර කරන්නේ මම අර අද දේශනාවේ මාතුකාවසෙන් තියපු යෝපිසෝ භික්ඛවේ සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ෂේම පත්තේමා තාම සම්පූර්ණ යෝගක්ෂේමයට පත්ලා නැහැ රහත් වෙලා නැහැ අපත්තමානසෝ මනස සම්පූර්ණයෙන් පිරිසුදු වෙලා නැහැ අනුත්තරං යෝගක්ෂේමං පත්තේමනෝ අනුත්තර වූ ඒ භ්‍රමචර්ය ජීවිතේ කෙලවර ප්‍රාර්ථනා කරන්නා වූ කෙනා ජීවත් වෙනවා වාසය කරනවා ඒ වාසිකදී සෝපි පටවින් පටවිතෝ අභිජානාති ඒ පුද්ගලයාට පෘථුවිය පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දානවා ඉතින් අපි මේ අද තේරුම් ගන්න හදන්නේ සංජානාති එහෙම නැත්නම් මේ අභිජානාති කියන වචන දෙක අනුව මේ පෘථුවිය නැත්නම් ওই සංකල්ප 24න් එකක් එකක් වශයෙන් සාකච්ඡා කරනකොට අපිට කොච්චරක් මේක ඇඟට වැදිලා තියෙනවද අපේ ක්‍රියාකාරකම් වල කොච්චර පේන්න තියනවද අපි පරියන්කේ ඉන්නකොට අපි සක්මන් කරනකොට ඉදින්දා වැඩ කරනකොට කොච්චරක් අපි එක වටහා ගන්න උත්සාහ කරනවද කියන එකයි අපි නැවත සල්කා බලන්න හදාන්නේ. ඉතින් ඒකටත් ඇත්තට අපි ගිය සුමානේ ලද අවස්ථාවේදී සෑහෙන විස්තරයක් වශයෙන් ඉදිරියට ගියා. ඒ Taman බණ භාවනා කරනකොට හරියන්න පුළුවන් වරදින්නත් පුළුවන්. මේ දෙකේම ඉන්න කෙනාට තමයි ශේක කියලා කියන්නේ. හරියටම හරි ගිය කෙනා නම් ඉතින් සෝවාන් මාර්ගඵලාදී මාර්ගඵලයකටපත් වෙනවනේ. තාම්පත් වෙලා නැති වෙන්නත් පුළුවන්. පත් තුනත් රාහත් වෙනකන් ශේක කියන එක පාවිච්චි කරනවා. මේ රාහත් වීමෙන් තමයි මේ අපත්ත මානස කියන தත්ත්වය ඉක්මවන්නේ. යෝගක්ෂේමයටපත් වෙන්නේ. අන්නේ මේ ඉන්නේ කෙනා ඔය සාමාන්‍ය ලෝකයා පෘථිවිය දිහා දකින විදිය නෙවෙයි දකින්නක විශිෂ්ට ඥාණයෙන් දකින. එහෙනම් එයා මේ හඳුනා ගැනීම හැඟීමක් ඇති කර ගැනීම කෙලෙස් සහිත දෙයක්ය තණ්හා මාන සහිත දෙයක් කියලා අඩු ගානේ අහලා අත්දකලා නැතුණත් සාක්ෂාත් කරලා නැතුණත් දැනගන්න. අන්න එහෙම කෙනා කෙරෙහි බුදුහාමරෝ දෙනවා ප්‍රතිපදාවක්. අන්න එහෙව් කෙනා කොහොමද පෘථිවිය කෙරෙහි පිහිටන්නේ? ඒ කෙනා පාඨවින් පාඨවිතෝ අභිඥාය. පෘථුවිය පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැන පාඨවින් මාමඤ්ඤේ. ඒ කියන්නේ පෘථුවිය මම කරගෙන මම පෘථුවිය කරගෙන එහෙම කල්පනා මඤ්ඤණා නැතුවම නෙවෙයි. එනේන මඤ්ඤණාවක් පාසා මේක මඤ්ඤණාවක් බව සිහිපත් කරලා ඒ හික්මෙන් උත්සාහ කරන නිසා නෝ මඤ්ඤ කියලා පාවිච්චි කරන්නේ මා මඤ්ඤ කියන වචනේ සර්වඥ පාවිච්චි කරනවා. ප්‍රතිචේදාර්ථයක් කරනවා නිත හිතට නිතරෝ වෙන මේක අප්පගේ බුදලේ මේක දාලා ගියොත් මේ මේ විදිහට ආයාලයට යයි අල්ල පිටම අල්ලගත්තොත් මේ මේ සැප ලැබෙයි කියලා හිතට නිතරම එනවා. අනේ සෑම මඤ්ඤණාවක් විසීම හික්මීමක් ඇති කර ගන්නවා පටවින් මාමඤ්ඤේ පටවියා මාමඤ්ඤේ මේ ඉදම පොහොර වෙන්ට වෙන්ට මගේ දක්ෂකමයි පේන්නේ මේ ඉදම හොදපාලු වෙලා දුර්වල වෙන්ට වෙන්ට මගේ දුර්වලකමයි පේන්නේ කියලා අර අර පෘථුවියත් අල්ලගෙන ඉදමක් අල්ලාගෙන එහෙම ගැහෙන්න දඟලන්නේත් නැහැ එහෙනම් පටවිතෝ මාමඤ්ඤති මම යණ යන තැන නැත්තම් මම මේ ඉදම දාලා යන්න හොඳ නැහැ ඉඩම මම දාලා යන්න හොඳ නැහැ කියලා ඒ දෙන්න අතර ඔරුවයි හබලයි වාගේ කොල්ලාවයි ඔරුවයි වාගේ ගහයි පොත්තයි වාගේ ගහයි ඡායාවයි වාගේ ඉතින් අර බන්ධන ඇති කරගන්න. ඒ වගේම පාඨවින් මේති මාමඤ්ඤති මේ පෘථිවිය මගේයයි නොහඟි. එවන ඒ කියන්නේ මම නිතරම මේ මේ මේ ඉඩම ඇතුලේ කොහේ හරි ඉඳගෙන මේක රැක රැක ඉන්න ඕන. වගේ මං කොහේ ගියත් මං ඉඩම අමතක කරන්න අරකයි. ආන්නේ විදිහට මේක අල්ලාගෙන කල්පනා කරනවා. ඒ විදිහට කල්පනා කිරීම හිතට එන එක ශේක පුද්ගලට වළක්වන්න බෑ. මොකද අපේ හැදියාව තුල අපේ තියෙන සංඥාවල් තුල. නමුත් ਸਰවඥාන්සේ ඒක සඳහා මතක් කරනවා මේවා එනකොට එහෙම පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියන එකට හික්මෙන්ට ක්‍රමයක්. පටවින් මාමඤ්ඤි පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවින් මේති මාමඤ්ඤි ඒක මේ පෘථුවිය මගේයි හඳින්නේ නැහැ පෘථුවිය මමයි හඟින්නේ නැහැ මමයි මම පෘථුවියයි හඟින්නේ නැහැ පෘථුවිය ආත්මය කරගන්නේ නැහැ කියලා එනේන සංකල්පනාවේදී ඒකට හික්මීමක් ඇති කරන සාමාන්‍ය මේකෝය මෙනෙහි කිරීම කියලා හඳුන්වා දීමේදී යම් ප්‍රමාණයකට මේක පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට එහෙම මතුවෙන මතුවෙන වෙලාවේක මඤ්ඤණා නොකිරීමේ දක්ෂතාවයක් තුලයි. ඒකේ නියම ප්‍රകൃතිය අභිඥාට ඉඩ නොදුන්නොත් මඤ්ඤණාව පහළ වෙනවා සංඥා පහළ වෙනවා ඊට පස්සේ සංඥා අනුව ඒ සාමාන්‍ය පඤ්ඤත්ති ඉතින් දිගට දිගට ගිහිලා අපි අරක හිතේ ඇතුවම් බහගන්න. මණ්ඩි බහින. නිසා මතුවෙන මතුවෙන සංකල්ප වශයෙන් ඒ ඒ වෙලාවේදී මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි වශයෙන් එහෙම නැත්නම් මේක ප්‍රථම විභක්තියෙන් ဒုတိ ය විභක්තියෙන් සත්ත්මීන් ආදී වශයෙන් ව්‍යාකරණ වලට නංගනවා ඒකත් එක්ක ප්‍රේම කර කර ඉන්නේ නැහැ හුරුතල් කර කර ඉන්නේ එනකොටම දැනගන්නවා මේක තුල තාම තියෙන තෘෂ්ණාව මේක තුල තාම තියෙන උපාදාන මේ දෙක තියෙනවා නම් අනිවාර්යයෙන් මේක ජාති ජරා මරණ වලින් කෙලවර වෙනවා අවිද්‍යාවට පොහොරක් වෙනවයි කියලා අන්න ඒ එනේන වේලාවේදී එක මඤ්ඤණා නොකර සිටීමෙන් නැත්නම් මඤ්ඤණා නොකර සිටීම කියන වචනේ මම අස් කරගන්න වෙනවා එනේන මඤ්ඤණාවට මඤ්ඤණා නොකර සිටීමේ ශික්ෂා වශයෙන් පිළිපදින පටන් අර ගන්න එක මම හිතන්නේ දේශනාවක් විදිහට එච්චරලා එච්චර අමාරුයි කියලා හේතු කරලා තියෙනවා. ඒ කියන්නේ අපි භාවනා කරගෙන ඉන්නවයි කියලා හිතමු. ආනාපාන භාවනා කරගෙන ඉන්නකොට තමයි මේ වාඩි වෙලා ඉන්න පොළවේ තද ගතිය වැටෙනවා. මේ තද ගතිය වෙනකොට රිදෙනවා අනේ නේදකින් කියලා. ඒක වෙන තරහක් එන එකේ ස්වභාවිකයි. එයා මේකට කොටයක් තිබ්බනම් හොඳයි කියලා මේ පෘථිවියත් එක්ක ඉතින් විවිධාකල්ප කල්පනා එනවා. එහෙම නැත්නම් තමගේ gedara මේ දාලා ආපු ඉඩමේ දේවල් කල්පනාවට එනවා. ඉතින් එනකොටම ඉවවා පිළිබඳ හොඳින් හෝ නරකින් අතපත ගන්න ගියොත් වෙන්නේ මූල කර්මස්ථානේ ගිලිහෙනවා කියන කහන දෙයක් නැහෙනේ. ඒ වගේම සමාධිය කෙලෙසෙනවා කියලා අහන්න දෙයක් නැහැ නේ. ඒක නිසා අපි ඒන දේවල් මඤ්ඤණා නොකර ඒ වේදනාව හෝ එන කල්පනා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අයින් කළොත් අපිට මූල කර්මස්ථානට යන්න පුළුවන්. සතිය පිහිටවන්න පුළුවන්. සමාධියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම හිතන්නේ කාටවත් මේක තේරුම් ගන්න සාපේක්ෂකව අමාරුයි කියලා. නමුත් අපි ගිය පාරත් මතක් කරා මේිට වැඩිය ටිකක් මේ රූප ධර්මනේ පට ව්‍යාපෝ තේජෝ වායු කියන්නේ මහා භූත හතර. ඉතින් මෙවුවා අපිට කම්පන චංචලය, තද ගති, මෙලෙත් ගති, උණුසුම් සිසිල් ගති, පැකිලෙන ගති, පිඩු කරන ගති වශයෙන් විවිධ ආකාරවලින් පේනවා ගැඹුරු භාවනාව. මතු පිටනම් පේන්නේ පෘථුවියය, තද ගතිය පෘථිවි වශයෙන් උණුසුම සීස ගින්නක වශයෙන් වැගිරෙන මේ පිටු කරන ගතිය ආපෝ ධාතුව වශයෙන් සලන දරන ගතිය වායෝ ධාතුව වශයෙන් භාවනාදී හොඳට තමන්ගේ කායේ වර්තමාන වශයෙන් පාදක මේවා පෙනෙන්නේ තද කම්පන චංචල උණුසුම් සිසිල් ගති ඒ ගති වලට කියනවා භාව කියලා කියනවා ස්වභාව කියලා කියනවා ඉතින් භාවනාදී මේ භාව ලක්ෂණ මතුවෙනකොට ඒවත් එක්ක වැඩි දුර ගියොත් එන්නේ මූල කර්මස්ථානය අමතක වෙනවා සතිය කැඩෙනවා සමාධි කැඩෙනවා එනිසා අපි කරන්නේ මෙවුවා තියෙද්දිම හෝ අපි නැවත නැවතත් මූල කර්මස්ථානත් එක්ක ගනුදෙනු කරනකොට මේ වගේ පරිණාමයක් නිසින්ින්ද බින්දු වෙනවා මේට වැඩි ටිකක් දරුණු තැනකට අඬ ගහන යන්නයි මට හිතුනේ ගිය පාරත් අපි ගියා මේ විදිහට කරගෙන යනකොට අපි හිතමු සමාධිය ආවයි කියලා දැන් සමාධිය කියලා කියන්නේ රූප ධර්මයක් නෙවෙයි සමාධිය කියලා කියන්නේ බොහොම සුව එළවන තත්ත්වයක් ඊට පස්සේ මේ සුවේන තෙලවන මේ தત્ත්වයේ මතත් මඤ්ඤණා වෙන්න පුළුවන්. නැත්නම් නාම ධර්ම මත. ඒ මඤ්ඤණාවල් වලිමුත් මේ පටවි හා සමාන පටවි ධාතුවට ගත්තොත් වෙන හානිය හා සමානම හානියක් වෙන්න පුළුවන් බව පිළිගන්නලා දෙන්නම් මට අමාරු වෙයි කියලා මං හිතනවා. ඒ මොකද භාවනාදී ලැබෙන සමාධිය හැම කෙනාටම කෑදරකමක් තියෙනවා. හැම කෙනාම ඒක පිටිපස්සේ තමයි මේ දුවන්නේ. කොටින්ම කියනවා නම් භාවනා කියන්නේ සමාධිය කියලා හිතාගන්න. ඒක නිසා යෝගාභ්‍යාසවල වුණත් ඉඳගෙන ඉන්න ආසන ඔක්කොටම කියන්නේ සමාධි ආසන කියලා. ඒ කියන්නේ බුදු දහමේ 15 වෙනි ඉස්සලා තිබුණු විවහාර ක්‍රම සමාධිය කියලා කියන්නේ මේ චිත්ත සමාධිය. මේ ඇතිවෙච්ච චිත්ත සමාධිය කෙරෙහි මඤ්ඤණා කිරීම භාවනාව හරියයි කියලා හිතන සීක පුද්ගලයාගේ සාමාන්‍ය ස්වභාවය. නමුත් සර්වඥන්සේ මේ ධර්ම දේශනාවේ මතක් කරනවා මූලධර්ම පරියාය සූත්‍රයේදී ඒ නාම ධර්ම વિશેයි මාමඤ්ඤේ මේ කියන්නේ අපි ගත්තොත් ප්‍රථම ධානය, ဒုတိ ය ධාන වශයෙන් සමත වශයෙන් හෝ නැත්නම් ගැඹුරු විපස්සනා සමාධියක් වශයෙන් ඒ සමාධිය පඨම ඥානම මාමඤ්ඤේ පඨම ඥානීය මේ ප්‍රථම ධානයේ වශයෙන් කල්පනා කරන්න එපා ප්‍රථම ධානයේ මගේ වශයෙන් ගන්න එපා ප්‍රථම ධානයේ මගෙන් කියලා හිතන්න එපා මම ප්‍රථම ධානයයි කියලා ගන්න එපා කියලා. ඉතින් ඒකේ හරි ලස්සනයි ප්‍රථම ධානය කියන කාර්යම කාම ලෝකේ ඉඳලා රූප ලෝකයට මාරු වෙන තැන් නිසා ඒක ටිකක් මේ චංචන කම්පල සහිතයි ටිකක් මේ රළු පරළු ගතියක් තියෙනවා. ඒක හුඟක් වෙනස් ද්විතිය ධානය. ද්විතිය ධානයේදී අර ධාන භාවනාවල තියෙන රළු පරළු ගතියත් අඩු වෙලා කොහොම සුන්දර තැනක් හිටන තියෙන්නේ. ප්‍රථම ධානයට වැඩිය කීකරු ගතියක් තියෙනවා. අනේ ඒක සම්බන්ධ කොටසක් මේ මූල ධම්ම පරියාය සූත්‍රයේට සාධක සූත්‍රයක් වශයෙන් සප්පුරුෂ ධම්ම සූත්‍රයේදී මම උටා ගත්තා පුණජපරම්බික වේපික්කවේ බික්ඛු සප්පුරුෂ අසප්පුරුෂෝ යම් කිසි විදිහට අර විදිහට සත්පුරුෂ ධර්මේ දන්නේ නැති ආර්යනාස්ලා ආශ්‍රය කරපො නැති ආර්ය ධර්මයේ හඳුනන්නේ නැති ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති කෙනෙක් විතක්ක ਵਿਚාරාණ වූපසම අජත්තං චේතසෝ අජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං ਵਿਚාරං විවේකජං සමාධිජං පීතිසුඛං ဒုတိ ය ඥාන උපසම්පද්ද විහෙරති. මෙන්න මේ කියන සබ්බධම්ම මූලපරියාය බණ දන්නේ නැති නියම සත්පුරුෂයෙක් ආශ්‍රය කරලා නැති නියම ආර්යයන් ආශ්‍රය කෙනෙක් ආශ්‍රය කරපු නැති කෙනෙක් ဒုတိ ය ඥානෙ උපදවනවා. ඒක කියන්නේ කොහොමද විතක්ක ਵਿਚාරණ වූපසම. එයා පළවෙනි ධානයේ තියෙන ධානාංග පහෙන් විතක්ක ਵਿਚාර පීතිසුඛ එකක් ගතා කියන ධානවල විතක්ක ਵਿਚාර දෙකත් අහිං කරලා අජ්ජත්තං සම්පසාදන ඇතුළත බොහෝම සුව පහසු එළවන සුළු චේතසෝ ඒකෝදි භාව. හිත හොඳට එකලස් වුණා වූ අවිතක්කං අවිචාරං විතක්ක ਵਿਚාරදකේ වෙහෙස නැති සමාධිජම් පීතිසුඛං. පීතිසුඛ ඒකාග්‍රතාව සහිත වූ ဒုတိ ය ධාන උපසම්පද්ද විහෙත. ඉතර මතක තියාගන්න අසප්පුරුෂයෙක් ගැන කතා කරන්නේ. අසප්පුරුෂයෙක් ඉන්නවා ඒ පුද්ගලයා දැන් මේ ද්විතීයික ධ්‍යාන ලබාන උපදිනවා. උපදවාගෙන වාසය කරනවා. ඉතින් ඕනම කෙනෙකුට දිරව ගන්නට අමාරුයි අසත්පුරුෂයෙක් කොහොමද ද්විතීයික ධ්‍යානයක් උපදවන්නේ කියලා. නැත්නම් ද්විතීයික ධ්‍යානයක් උපදවාගත්ත මේ උතුමන් වහන්සේට ඇයි බුදුහාමුදුරුවෝ අසත්පුරුෂයි කියන්නේ කියලා. ඒකේ බුදුහාමුදුරන්ගේ දේශන විලාසයක් එක එක අර්ථකථනයක් තුලින් අර කලින් කිව්වා අරියාණං හදස්සාවේ අරිදම්මේ අකෝවිදෝ අරිදම්මේ අවිනීතෝ අස්ව සප්පුරුසානං අදස්සාවේ සප්පුරුසන් මේ අවිනීතෝ සප්පුරුසන් මේ අකෝවිතෝ අන්න ඒ අර්ථකථනය තුලින් බලනකොට මේ මිනිස්සයා හරි ක්‍රමයකට භාවනා කරනවා කොච්චරද කියනවනම් අර්පණ සමාධිය ලබාගෙන පඨම ධානයට උපමාගෙන ද්විතිය ධානයට ගිහිලා මේ තරම් ගුණ විශේෂයක් අත්දගෙන විතක්ක ਵਿਚාර දෙක නෑ අධ්‍යාත්ම සම්පදාතන චේතෝ ඒකෝදි භාවක් හොඳට හිත තැම්පත් වෙලා හිත හරියට එකලස් වෙලා සමාධිජම් පීතිසුඛ. මේ උපදවන්නේ ආමිෂ පීතිසුඛයක් නෙවෙයි. निराමිෂ වූ සමාධිජ වූ පීතිසුඛයක් උපසම්පච්ච විහෙරති. මේ විදිහට ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන පෙළම මේකේ සංකල්ප 24ක් කතා කරනවා වගේ සත්පුරුෂ අසත්පුරුෂ සූත්‍රයේ 18ක් කල්පනා කරලා කතා කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒ පුද්ගලයා මෙන්න මෙහෙම කල්පනා කරනවා. ආං කොහොමද ဒုတိ ය ඥාන සමාපත්තිය ලාභි. මම වනාහි ද්විතිය ධ්‍යාන සමාපත්තිය ලාභී වෙමි. ලැබුවා වූ කෙනෙක් වෙමි. ඉමේ පණඤ්ඤා පණඤ්ඤෝ ද්විතිය ධ්‍යාන ද්විතිය ධ්‍යාන සමාපත්තිය නොලාභී. මෛත් එක භාවනා කරන මේ අනික් කටිට ද්විතිය ධ්‍යානෙ නැහැ. මගෙන් පර පිට අනික් කායට ද්විතිය ධ්‍යානෙ නැහැ. සෝ තාය ද්විතිය ධ්‍යාන සමාපත්තිය අත්තානුක්ඛංසේති පරමවබ්බේ. ඒ පුද්ගලයා මේ ලබාගත් ආ වූ ත්‍ත්‍ය ධාන සමාපත්තිය නිසා අනුන් පහත් කළ සලකනවා තමන් උසස් කළ සලකනවා මෙන්න මේකයි අසත්පුරුෂකම කියලා බුදුහාරෝ ඒ සූත්‍රයේදී කටහොදලා දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ තරම් විශාල දුෂ්කර වූ ඒකට සෑහෙන සීලයක් තියෙන්න ඕනේ සෑහෙන සමාධියක් තියෙන්න ඕනේ නමුත් එසේ වුණත් ඒ පුද්ගලයා තමන්ට අනුන්ට හානි කර වූ ධර්මතාවයක් විචුහංගාගෙන ඉන්නා වගේ ඇතුලේ තියෙනවා ඒ නිසා උට අසප්පුරුසයි කියලා කියනවා ඒකට පෙන්වන ඊට පස්සේ බුදුරජාණන්සේ ඒකේ ඒ තරම්ම විපස්සනා සමාධියක් හෝ සම්ප සමාධියක් උපාගත්තත් ඒ සමාධියත් එක්ක Taman හඳුනාගන්න මේක මගේ මමයි උපයාගත්තේ මටයි මේ සමාධිය ඉඳගන්න ඉඳගන්න වතාවේ මට එන්න ඕනේ මම දන්නවා මේක හැටි කියලා ඒක පිළිබඳව යම් අදහසක් ගත්තොත් ඒකකින් අසප්පුරුෂ ගතියක් ඇතිවෙනවා අසත්පුරුෂ ගතියක් මල පණිනවා. ඊර පණිනමක් සිද්ධ වෙනවා. ඒක නිසා බුදුජානකයන් අසත්පුරුෂයි කියලා උන්වහන්සේ තේම සත්පුරුෂයා කොහොමද වැඩ කරන්නේ ඒකයි මෙතන මේ හුවා දක්වන්න ඕන දේ. සත්පුරුෂංකෝ භික්කවේ ඉති පටිසංචික්ඛති. අතෙන්ට ගිය නැත්නම් ප්‍රථම ධානය, ද්විතිය ධානය ආදී අර්පණ සමාධියක් හොඳ ගැඹුරු විපස්සනා සමාධියක් ලැබපු කෙනා මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයෙන් බුදුහාමුදුරු දෙන්න හදන උපදේශයට අත්ලක් මෙතන හම්බ වෙනවා. මෙන්න මෙහෙමයි කල්පනා කරන්නේ. ဒုတိ ය ඥාන සමාපatti කොහොමද අතම්මයතා උත්තා භගවතා. අපිට අපේ සරුවච්චන්හන්සේ උගන්වලා තියෙනවා ဒုတိ ය ධ්‍යාන සමාධියත් අතම්මයතාවයක් විදිහට කල්පනා කරන්න. ඒතර මඤ්ඤණා අභිඥා පදවලට තවත් පදයක් ඒ කියන්නේ ගැඹුරු ශාස්ත්‍රීය භාවනා ලෝකේ පදෙන පදයක් බුදුහාමුදුර අපිට අදව දෙනවා ද්විතිය ධාන සමාධියෙන් කෝමි අතම්මේතා උත්තා භගවතා. අතම්මේතා කියන පදයට මේ කාලේ වෙනකන් කවදාකවත් කවුරක්වත් උත්තරයක් දෙලා තිබුණේ නැහැ. දීව හැම උත්තරයකම තිබුණේ බොහෝම වටින් අතගාලා තාමත් කියන්න අමාරුයි. ඒකට හරි ඒ කියන්නේ මේ වගේ විචක්ෂණ උත්තරයක් දුන්නාද කියලා. ඉතින් අපේ කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ ඒ නිවන දේශනාවලදී උන්වහන්සේ දේශන දීපු එක මම දැක්ක පහුගිය දවස්වල කීප දෙනෙක්ම ඒ තිබුණු අර්ථකථන වලට වැඩිය බොහොම විප්ලවකාරී අර්ථකථනයක් විදිහට මේ ඒ අහන කෙනාට හොඳයි කියන පැත්ත උන් කල්පනා කරලා තියුණා. තම්මේතා කියන වචනේ විරුද්ධත්වයේ තමයි අතම්මේතා කියලා කියන්නේ. තම්මේ කියලා කියන්නේ තද්මය කියන වචනෙන් ආපු එකක් බිඳී ආපු එකක් කියලා කියන්නේ. තද්මය කියලා කියන්නේ රිදීමේ රන්මය ගෝමය වගේ එයින් නිපන් කියන අර්ථය. රණින් උපන් දෙයට රන්මය කියනවා. මැටියෙන් උපන් දෙයට මෘන්මය කියලා කියනවා. ශිලාවෙන් උපන් දෙයට ශිලාමය කියලා කියනවා. හරකයෙන් උපන් දෙයට ගෝමේ කියලා කියනවා. ඒ වගේ තත්මේ කියලා කියන්නේ එයින් නිපන් දෙය. ဒုတိ ය ධානය නිසා ඇතිවෙච්ච ආඩම්බරයට කියනවා ဒုတိ ය ධානයේ තම්මේතාවය. ද්විතිය ධානය නිසා ඇතිවෙච්ච මානෙට කියනවා එයින් නිපන් තත්මේතාවය. ဒုတိ ය ධානය නිසා යම් දෘෂ්ටියක් ඇති වුණා නම් ඒකට කියනවා ဒုတိ ය ධානය නිසා ඇතිවෙච්ච තම්මේතාවය. බුදුරජාණන්සේ කියලා කියනවා මුත්‍ත්‍ය ධානිතා තණ්හා මාන පිට උපයන්න එපයි කියලා. ඒකයි අතම්මේතා උත්තා භගවතා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට අර අසත්පුරුෂයාගේ කතාව ගෙන හරපාලා ඒ පුදුලට ටොක්ක්ක් අනින්නේ මේකේ තියෙන ගැඹුර කියලා දෙන්නයි ඔය ද්විතිය ධානය උපදවනවා කියන එක හිතන්න පා ලේසියට කටන් කරන දෙයක් කියලා. එහෙම මේ පහත් කළ සලකන්න අසත්පුරුෂයි කියලා බනින්න පුළුවන් ඉන්නේ බුදු කටකට විතරයි අපට අමාරු. ඒ වගේම මේ විපස්සනා සමාධියේ මග්ගාපංග ඥාන දර්ශනේ දක්වා එන විපස්සනා සමාධිය පුදුම මිහිරි. තාමත්ම සෙල්ලක්කාරයි. එවැනි සෙල්ලක්කාර සමාධියක් ඇති වුණාට පස්සේ Taman Tamanට අසත්පුරුෂ වෙන්න පුළුවන් තම්මේතාවය ඇති වෙනවා. තම්මේතාවය කියලා කියන්නේ තේන සමාපත්තිය අත්තානුක්ඛංසේතු පරම්වම් බෙහෙටි. මමයි මේක ඇති කරගත්තේ අනික් අයට බැරි වුණා කියලා අන්න මාන්නයක් ඇති කරගන්නවා. අන්න දෘෂ්ටියක් ඇති කරගන්නවා. අන්න තණ්හාවක් ඇති කරගන්න. අන්නේ ඇති කර ගැනීමම අසත්පුරුෂයි කියන එකයි අපිට මෙතදී වචනාර්ථ වශයෙන් වෙලාව හැටියට කොටු කරලා ගන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ සප්පුරුසංගෝක බික්කවේ ඉති පරිසංකිච්චිකති ဒုတိ ය ඥාන සමාපත්තින් කෝපි කෝහි අතම්මේතා උත්තා භගත්තා. මේ ဒုတိ ය ධ්‍යාන සමාපත්තියත් නිෂ්ඨාව නෙවෙයි. කෙලවර නෙවෙයි. මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේකට ආසාව ඇති වුණොත් එතනම ටැග් එතනම කරකෙන්න පටන් අන්න ඒ වැඩේ යසපුරුෂ. ඒක නිසා සරුවචාන්ස කියනවා මේක කරේ තියාගන්න එපා. මේක මම කියාගන්න එපා, මගේ කියාගන්න එපා, මගේ ආත්මේ කරගන්න එපා. මෙච්චර හේතු ද්විතිය අධ්‍යානේ අර කියාපු අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං අජ්ජත්නම් සමා සම්පසාදීන් චේතසෝ ඒකෝදි භාවං කියන මේ මිනි මනහර වචන ටිකෙන් විස්තර කරන මේ ද්විතිය ධානයවත් මම මාගේ හැඟීමකින් දෘෂ්ටියකින් වැටෙන්නේ නැතුව හිටියොත් සප්පෘචයි කියන්නේ එතෙන්ද ගියත් තණ්හාමාන දිටි පවතිනවා මෙන්න මේක පිළිබඳව ඇස්සරීමක් නැතුව ද්විතිය ධානය හම්බ වෙන එකට වැඩිය හොඳ හම්බ වෙන්නේ නැති එක කියලා මට කියන්න හිතෙනවා. ඒ තරම්ම මෙතෙන්ට යනකොට මේ දෙපැත්ත කැපෙන කඩුවක් බව දන්නේ නැත්තම් මේ දැලිපියෙන් කිරි කන්න ගත්තොත් තුවාල කරගන්න. ඉතින් ඒක මතු කරලා දෙන්නයි මේ චරවචන වංශේ ඒ අතර මුලදම සබ්බදම මූලපරියාය සූත්‍රයේ මේකේ සඳහන් කරලා තියෙනවා බ්‍රහ්ම සුභකින්නක ආදි වශයෙන් ඒ බ්‍රහ්මතල. ඒ බ්‍රහ්මතල පෙන්වන්නේ ඒ ඒ ධ්‍යාන වලට සමාන කළා තමයි. ඒ ඒ ධ්‍යානයක් ලැබනකොට ඒ ධානයේ තියෙනවා ඇලි බැඳී ගන්න ගතියක්. ඒ කියන්නේ නිකාන්තය කියලා සඳහන් කරන්නේ ඒක විපස්සනා වේදී නම් පැහැදිලිවම උපක්ලේශ වල සඳහන් කරලා තියෙනවා. සමත සමාධිත් ඒක සඳහන් කරලා තියෙනවා. චතුත් අධ්‍යානෙ දක්වා ගිහිල්ලා ඒ චතුත් අධ්‍යාන සමාධිය සති උපේක්ඛා සති පාරිශුද්ධින් කියලා. ඒක උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසුදු කරගත්තේ නැත්නම් සම්මා සමාධි වෙන්නේ ඒ සමාධි ලැබනකොට උපේක්ෂාවට නොවැටි චතුත් අධ්‍යාහනේ උපේක්ෂා හොඳට තියෙන්නේ. ද්විතිය අධ්‍යාහනේදී තාම ධ්‍යාන ආසාව තියෙන ටික තියෙනවා. චතුත් අධ්‍යාහනට ගියත් ඒ සමත වශයෙන් හම්බෙන උපේක්ෂාව මෙතෙන්ද මදි. මේ විපස්සනා උපේක්ෂාවම ලබන්න. උත සංඛාර උපේක්ෂාවම ලබන්න. ඒ වගේම සතියෙන් බලන්න ඕනේ මේක මේ ආයුධයක් උපකරණයක් මිස ගෙවැදින්ට මමේ කියාගන්න ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි. ආඩම්බර වෙන එක අපි හැදිච්චා හැකිය හැකියා හැදියාවේ හැටියට වෙනවා. ඒක දෝෂෙකුත් නෙවෙයි. අන්න ඒකේ ආදීනවේ දන්නේ නැති වුණොත් නැත නැවත නැවත ආශ්‍රය කරන පටන් අරගත්තොත් එතන යම් ප්‍රමාණයක මණ්ඩි විද යම් ප්‍රමාණයක බැඳීමක් ඇති කරලා අන්තිමට අපි දන්නේ නැහැ කොහෙන්දෝ හරියට හැම කාවට පස්සේ කොක්ක ගැස්සුවාම අපි කොක්ක යමිනින් ආන්නේ වගේ යමිනිල්ලක් යමිනි. අන්න ඒක අසප්පුරුසයි කියලා මේ බුද්ධ ජනක සඳහන් කරනවා. ඒක නිසා උපදින උපදින සමාධියක ද්විතිය ඥාන සමාධිම්මිකෝ භික්ඛවේ අතම්මේතා උත්හා භගවතා. ඊට පස්සේ බුදුහාම ලස්සන වචනයක් කියනවා. අද ඉන්න විද්‍යාඥයෝ පවා දෙකොණ තද වෙන වචනයක් යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් ගැන බික්කව මහණෙනි මඤ්ඤණා කරන ගත්තොත් ඒ නිසා මේක කෙලෙසෙන. ඒක විනාශයක් බවටපත් වෙනවා. ඒක විපරිණාමයටපත් වෙනවා. ඉතින් අද ඇත්තටම විද්‍යාවේ තියෙන අන්තිම කෙලවරේදී ඒ ඇත්තන්ට තේරුම් අරගෙන ගිහිල්ලා තියෙනවා යමක් අපි අත ගන්නට යමක් මගේ කියන විශේෂේෂයට ගත්තොත් ඒ විශේෂේෂ්ඨයම තමයි යනහින්නේ. කඩු අතර ගත්ත එක නා කඩුවෙමයි නැහැ. ඊතලයේ අතර ගත්ත එක නා දුණු ඊතල ගත්ත නා ඒකෙමයි නැහින්නේ. වගේ අපි යම් විශේෂේෂ්ඨයක් මම දන්නවා කියලා ගිය මිනිහෙක් ඉන්නවනම් ඒකෙමයි නැහින්නේ. බුදුරජාණන් වහන්සේ ඔක්කොම විශේෂේෂ්ඨ දැනගෙනවත් මම මාගේ කිව්වේ නැහැ. ඒක නිසා මේ යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියන යමක් යමක් පිළිබඳ අපි තණ්හාමාන දිටුලි මඤ්ඤණා කළොත් ඒ නිසාම ඒක වෙනස් දෙයක් වඩටපත් වෙනවා. කියන්නේ අපේ පාලනේ ගිලිනවා. ඉතින් මේක බොහොම ලස්සනට විස්තර කරලා දෙන්න පුළුවන් මේ ဒုတိ ය ධානය ගත්ත මම ඒකයි. අපි හිතමු ဒုတိ ය ධානය සමාපත්තියේ නැගිටලා ඒ කියන්නේ අර්පණාවෙන් නැගිටලා යා කල්පනා කරනවා මම දැන් ඉන්නේ ඒ ධානය ලබාගත්ත සමාජිත පීචි සුඛයේ ඒක ඉතුරු වෙච්ච කොටසේ අනේ මේක කොච්චර සැපද මේක නිර්ාමිසයි එහෙනම් මේක ඕන වෙලාවක ගන්න පුළුවන්. අනේ දරුවන්ට උනත් දෙනවනම් මේක තමයි හොඳ කියලා එයා කල්පනා කරනවා. එහෙම කල්පනා කරුවොත් තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා. නමුත් ධානයෙන් කැඩෙන්නේ නැහැ. මොකද ධානයෙන් නැගිටලානේ. නමුත් මේ විදියට කල්පනා සහිත කෙනෙකුට නම් ධානයේ ඉන්නකොටත් මේ කල්පනා එන්න බැරි නෑ. ආවොත් ඒ කල්පනා කරන්න නිසාම ධානය කැඩේ. මම ධානයේ ඉඳගෙනම මේ ද්විතිය ධානය නේද මේක විතක්ක ਵਿਚාර නෑ නේද මේක පීති තියනව නේද මේක සුඛ තියනව නේද කියලා කල්පනා කරන එක ධානය නෙවෙයි කල්පනා කරන පමණින්ම ධානය කරේ නිසා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියන එක ධාන භාවනාවේදී හරිම ප්‍රසිද්ධයි ඒක හොඳ ලස්සනට මට මතකයි චතුත්ථ ධානය විස්තර කරනකොට කතා කරලා තිබුණා චතුත්ථ ධාන සමාධියේදී ආචාර්ය මතයක් තියෙනවා හුස්ම නතර වෙනවා කියන්නේ ආස්වාද ප්‍රසාද දෙක සංසිඳෙනවා. ඒ කියන්නේ ධානයෙන් ගන්න පුළුවන් කෙලවරමයි. කය හොඳට යම්පත් වෙනවා. හිතේ නීවර ධර්ම නැහැ. හොඳ උපේක්ෂාවක් වෙනවා. එතකොට හුස්මක් ඕනෙත් නැහැ. ওই වගේ හොස් හොස් ගාලා යන හුස්මක් ඕනේ. ඉතාමත්ම සියුම් වෙනවා. හැබැයි ඒ කියන්නේ හුස්ම නතර වෙනවා නෙවෙයි. අපිට දැනෙන මට්ටමෙන් පල්ලෙහාට යනවා. ඉතින් හුඟ දෙනෙක් ඒ ආශ්චර්ය බලන්න චතුත් අධ්‍යයනයේ ගියාට පස්සේ හුස්ම තියනවාද කියලා බලනවා. බලනකොටම ධානය කරන හුස්ම තියෙනවා. කරබනේ හිටියයි කියලා හේතුවම ධානයේදී අතපත ගන්න යන්න හොඳ නැහැ. අතපත ගෑමෙන් වෙන්නේ තර්ක මනස ඇවිල්ලා ධාන මනස කැඩෙනවා. එනිසා ඒක සම සමවැදිලා ආවා ඒක නම් තිබුණ නැහැ කියලා ඒ පුදුල ප්‍රකාශ කෙරුවොත් තර්කකාරයෙක් කියනවා ඔබ කිසිම දෙයක හාරලා බලන මිනිහෙක් නෙවෙයි. උඹ ඒක කියලා රසවින්දලා ඇවිල්ලා තියෙනවා. අපි කොහොමද පිළිගන්නේ? උඹ ඒ උඹ මොට්ටේ. උඹ බලලා නැහැ කියලා එයා නින්දාටපත් කරනවා. ඉතින් ඒ නිසා මේ මනුස්සයා කරන්නේ අනිද්දාස කියලා ධානයේ ඉඳගෙන අර හුස්ම තියෙනවා කියලා බලන්න හදනකොටම ධානයක් කරනවා හුස්ම එනවා. ඒක හරියට බබා නිදාගත්තට පස්සේ තට්ටු කරලා අහනවා ඔයා නිදිද කියලා. එනි බබා ඌ කිව්වොත් ඒ දන්නව හොඳටම නිින්ද නැහැ කියලා. එක දවසක් ඊවලෙක් මේ යුරකට ගිහිල්ලා තියෙනවා වැරදිලා වගේ. ගියාට පස්සේ මේ කිඹුලෙක් දැකලා තියෙනවා බල්ලෙක් එනවා වගේ. ඊට පස්සේ බල්ලා කන්න හරි ආසයි කිඹුලා හුඟක් මගවන්ට බලුමකට. ඉතින් මේ ඌ හිතලා තියෙනවා දැන් ඒ පිටියේ පලාතේ මේ පේනවා මෝ හැංගෙන්න විදියකුත් නැහැ මලා වගේ හිටියත්. ඉවලා කිට්ටු කරලා බැලුවලු මෙයා මේ බැරිලා වගේ විශාල සතෙක්. ඊට පස්සේ මේ ලං වෙලා බැලුවලු කිට්ටු කරන්න ඉස්සලා මෝ කිව්වලු අපේ පැත්තේ නම් කිඹුල්ලු මරුණාම වලිග හොල්ලනවා කියලා. කිඹුලට ඇහිලා කියලා ඇත්තට මම කවදාවත් කිලි වෙහිවලේ කාලක් නම් මේක ඇත්ත කියනවත් දැනගිලා කෝකටත් කමන්නේ නැහැ ඉතින් පරද්දක් නැහැ කියලා වලිග එල්ලුවලු මරුණු බව වෙනවා. ඒක ටීවලා දැනගත්තලු හරියට. ඒ ඉතින් හොඳටම මැරලා තමයි කියලා. ඒ පැනලා ගිහලා තියෙනවා. යුනිවර්සිටි එකේදී රැක් කරනකොට සිංහල මිනිස්සු සිංහල කොල්ල දෙමළ මිනිස්සු අල්ලාගෙන රැක් කරනවා. ඉතින් උන් කියනවා දෙමළ සිංහල තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක රැක් කරන්න විදියක් නැහැ. ඒ නිසා අපේ වැච්ච කෙනෙක් ඒ දෙමළ කොල්ලේ කරන උඩ සිංහල තේනවා කිව්වලු. ඔළුවෙන් නැහැ කිව්වා. ඔය හොඳට ඕම ඇති කියලා අල්ලන් ගිහලා රැක් කළා. තේරෙන්නේ නැහැ කියන්නේ ඔළුව හොල්ලන්න ප්‍රශ්න ඇහිලා තියෙනවනේ. සිංහලෙන් ආපු ප්‍රශ්නේ ඇහිලා තියෙනවා. අපිට සිංහල තේරෙනවද කියලාලු. ඔළුවෙන් නැහැ කිව්වොත්. ඒකයි. නැහැ කියන්න තේරිලා තියෙනවා ප්‍රශ්නේ අරන් ඉල්ල රැක් කරා. ඒ ප්‍රශ්නෙත් ඇහෙන්නේ නැතුව හිටියනම් හිතා ගන්න පුළුවන් එක්ක කට් එක එහෙම නැත්නම් සිංහල තේරෙන්නේම නැහැ කියලා. අන්න ඒ වගේ ධානයකට ගිහිල්ලා ධානයේ මඤ්ඤණා කරනවයි කියලා කියන්නේ ධානයේ කඩියම. ධානයෙන් පිට ඇවිල්ලත් ගන්න පුළුවන් මේ බුද්ධ වචන හැටියට බලනකොට උන්වහන්සේ සඳහන් කරන්නේ ඉමේ යෝ යෝ තාය ဒုတိ ය ධාන සමාපත්තිය මේ තාම ဒုတိ ය ධාන සමාපත්තිය සමාපත්තිය කරපස්සේ සමාපත්තිය ඇතුළේ ඉඳගෙනත් වෙන්න පුළුවන් සමාපත්තිය පිටින් ඉඳලා තියෙන්න පුළුවන් ඒක පිළිබඳ හෝ මේක මට තියෙනවා අනුන්ට නැහැ කියලා මඤ්ඤණා කළොත් එහෙම නැත්නම් චතුර්ථ ධානයේ වගේ එකට කියලා මට ඇත්තටම හුස්ම වැටෙනවද නැද්ද කියලා කල්පනා කරොත් ඒ සෑම දෙයකින්ම කරන්නේ ඒක ඇර තියෙන ස්වභාවික ගලණයට බාධා කරනවා අපි කියනවා ලියන්න තියෙන මල්ල ඔබල බලනවා කියලා. ඉතින් මේ ලියන්න තියෙන මල්ල ඔබලා බලනවා කියන එක විප්ලවීය වචනයක් ඕන කෙනෙක් කරලා බලන දෙයක්. නමුත් මේක සඳහා ගැළවීමට මොකද බුදුහාම කියන්නේ මේක ලක්ෂ වාරයක් දස ලක්ෂ වාරයක් පුරුදු කරන්න. ඒක තමයි අමාරුම දේ. අපිට ඕන කරලා තියෙන්නේ දස ලක්ෂය පුරුදු කරන්න ඉස්සරලා චතුත් අධ්‍යයනතු හුස්ම වැටෙන්නේ නැහැ කියලා බලන්න ආසාව තියෙනවා. බලන්න බලන්න වෙන්නේ චතුත් අධ්‍යයනයේ සමාපත්තිය වශී වෙන්නේ නැහැ. තැම්පත් වෙන්නේ නැහැ. ඒක විවේකීව කෙරෙන්න ආරිනවා. විරාගීව මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව ආත්මය ගැනද ලක්ෂ වාරයක් සිද්ධ කරන්නේ. අද මේ කරන ඇත්තෝ මේ හදිසියේ කඩදාසි ලිපේ දාගෙන ඇවිල්ලා ඒ ධ්‍යාන සමාපත්තිය වශී කරන්නේ නැතුව ඒ ඕන දැන් අදිෂ්ඨාන කරන පළවෙනි ධ්‍යානෙට ආ දැන් හරි එහෙනම් දැන් වෙන දෙවෙනි එකට අදිෂ්ඨාන කරන්න ඊගාට තුන්වෙනි එකට යන හතරවෙනි දැන් හරි. ඔන්න ඊට පස්සේ අපි එනවා ප්‍රථම ආනාපාන මේ. සෝවන් මාර්ග ඥානෙට යනවා කියලා පැය විනාඩි විනාඩි 3න් 4 1 2 3 4 කියලා අඳ ගන්නවා. අඳ ගන්න නැහැට මොනවද වෙනවලු? ඒගොල්ලොත් ඇවිල්ලා කියන මොනවද වෙනවයි කියලා. මම පහුවෙන් දකද කියලා වළං හොදනකොට වල් කපනකොට කුඹරක වැඩ කරනවා අන්න සමාපත්තිය කැඩුනයි කියලා අර ගුරුවර ගාවට එන්නේ මෙහෙ එනවා හඬ. ඒක ඇත්තටම සමාපත්තියක්ද? ඒක ඇත්තටම ද්විතිය අධ්‍යානෙද කියලා මෙහෙ එනවා. ඒක නිසා සරුවචනන්ත කියනවා සත්පුරුෂයාගේ වැඩ ඔබ යන්නුන සතතාභ්‍යාසයට. මේක වෙන්න පුළුවන්. උනාට පස්සේ ලක්ෂ වාරයක් දසලක්ෂ වාරයක් ඒ ලැබුවා වූ ද්විතිය අධ්‍යානෙ මේ පදම් වෙනවා. අපි ඒකට කියනවා වශී කරනවා කියලා. ලක්ෂ කෝටි වාරයක් වශී කරනකොට Taman දිගේ ඔබල බලන්න දෙයක් නැහැ. ලියන්න තියෙන මල්ල අන්න ඒකට මේ කරන ශික්ෂාව තමයි අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිතෝ අරිය ධම්මේ සුවිනීතෝ කියන්නේ. සප්පුරුෂානන්දස්සාවි සප්පුරුෂාමේ විනෝ සවිනීතෝ සප්පුරුෂාමේ කෝවිදෝ කියලා කියන්නේ මේ දේවල් Tamanට ලැබුණ පලියට කෑකොස්සන් ගහන්න ගියොත් සම්පූර්ණ අසප්පුරුෂ වෙනවා. කැපුස කෑකොස්සන් ගහන්නෙම බාගට පිටිච්ච කල්. කෑකොස්සන් ගහන්නෙම මේ පුස් වෙච්චි මේ කැකුණට තමයි. පිරිච්ච කැකුණට හෙල්ලෙව්වට මොකක්වත් වෙන්නේ නැහැ. පිරුණ කාලේ හෙල්ලෙන්නේ නැහැ. ඉතින් අපි ඔක්කොමලා හිස් කරලා තමයි. බාගට පිළලා තමයි නමුත් පුරවන්න පුළුවන්. කොහොමද පුරවන්නේ? Tamanට යම් සමාජයක් ඇති වුණා ඒක එන කොටස් සතුට වෙන්න යන කොටස් සතුට වෙන්න නැත්නම් එන කොටස් කනගාට වෙන්න යන කොටස් කනගාට වෙන්න නැත්නම් දෙකටම කනගාට නොවි සතුට නොවි ඉඳ කොච්චර දෝ ආරගානක් කරන්න ඕන කරනකොට කරන කරනකොට මේ මඤ්ඤණා කිරීම නම් වූ ලියන්නේ ඉස්සලා ඔබල බලන ගතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ගලයට ඇති වෙන අභිඥා කියලා ඥානයක් මේක තිබුණට මදි මේක වශී කරන්නේ වශී කරනකොට මඤ්ඤණා කරන්නේ මඤ්ඤණා කිරීම තමයි වශීයට තියෙන ප්‍රධාන බාධා නිසා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා මේ ලැබිච්ච ဒုတိ ය ධානයේ ආඩම්බරයක් කරගන්න යන්න එපා. ဒုတိ ය ධානයේ මගේ කියා ගන්න යන්න එපා. ဒုတိ ය ධානයේ මට කියා ගන්න යන්න එපා. ඕක එන යන දෙයක්. ඒ එන හැම වෙලාවකදී මේක වශී කරලා යන වෙලාවේ යන්න ඇරලා ඒකට පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ විවේකීව, විරාගීව, නිරෝධිය, නිරෝධානුපස්සීව, පටිනිසග්ගානුපස්සීව කියන්නේ මේකෙදි හරි ලස්සන පැත්තක් විපස්සනා යෝගාවචරයට අරගන්න පුළුවන්. ප්‍රථම ධානයේ හෝ ဒုတိ ය ධානයේ වෙලා යන වෙලාවක් එනවා කියලා හිතමු අපේ අකමැත්ත තුල අපිට ඒකේ ඉන්න ආසයි. නමුත් ඒක යනවා. ඒ යන වෙලාවේදී අනිවාර්යයෙන්ම එන්නකොට ප්‍රිය කළ කෙනා යනකොට අප්‍රියමනාප වෙනවා කියන කහඬ දෙයක් නැහැ. ඉතින් ඒකට භාවනාවෙන් ඇතිවෙච්ච දුකක් එනවනේ මේ පුද්ගලයාට. භාවනා කරුව නැත්තම් ධ්‍යානයක් නැහැ. ඒ ධ්‍යාන රස නිසා ධ්‍යාන එනකොට මනාපයක් ඇති වෙනවා. එයා හිතන එක නිර්ාමිත ප්‍රීතියක් ලාභයක් කියලා. නමුත් ඒ හා සමාන ඒ කාශයේම අනිත් පැත්තමයි ඒ ධ්‍යානෙ නැති වෙනකොට දුකක් ඇති වෙනවා. ඒකට ඒ දුකට අපි කියනවා නික්කම්ම චිත්ත දෝමනස්සය කියලා. ගීගෙන් නික්මිලා ආවත් නික්මෙච්ච ලෝකයේ මේ දෝමනස්සයක් තියෙනවා. ඒ සෝමනස්සයක් වෙනවා ධ්‍යානෙ එනකොට. අපි පුරුදු කරන්න ඕනේ එනකොට එන සැපයි අනකොට එන දුකයි දෙකම විශේෂයි. සමසිත ඇතිකරන්න ඒකට කියන්නේ නිරෝධ වෙනකොට ධානය අපේ නිරුද්ධ වෙලා යනකොට විවේකීව බලන්න පුළුවන් මේක ධානයට විතරක් නෙමෙයි මේ ဒုတိ ය ධානය මම ගත්තට මට ඕනේ වුණා මේක සතියටත් ගන්න. සතිය ඇති වෙන වෙලාවක් තියෙනවා අපි සතුටු වෙනවා. සතිය නැති වෙලා වෙලාවේ සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. මොකද හේතුව සතිය නැති වෙන වෙලාවේ සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් බලවත් සතියක්. ඉතින් ඒකට ඉස්සෙල්ලා සතිය ඇති කරගෙන ඉන්න. සතිය කියන එකේ මුලැමැදාක අල්ලගෙන සතිය එනකොට සතුටු වෙනවා. ඒක ඉතින් කවුරුත් දන්න බණ. නමුත් අපිට ලොකු අවස්ථාවක් තියෙනවා නිර්ආමිෂව සතුටු වෙන්න. සතිය කියන දේ අනිත්‍ය දෙයක්. දුක පිණිස හිටින දෙයක්. දුක මිනිස හිතින්නේ මොකද මේ හොඳයි කියා ගන්නා සද්ධර්මයක් කියා ගන්නා ඕ සතිය එනකොට සතුටු වෙනවා බුදුහාමරගේ කිසිම විරුද්ධත්වයක් නැහැ සතිය නැති වෙනකොටත් අතම්මේතාවේ දිනු කරන්නේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි සතිය අනිත්‍ය ධර්මයක් කියලා එහෙනම් සතිය නැති වෙන වෙලාවෙත් නැති වුණාට පස්සේ අපිට සතුටු වෙන්න කාරණාවක් තියෙනවා මම දැන් ඉස්සර වගේ නෙවෙයි නොසැලීම ප්‍රමාදේ අකම්පිත බව පුරුදු කරන්න මට දැන් සතිය කැඩෙන්න මේ දැන් සතිය කැඩීම ඉබේ සිද්ධ වෙනවා. මට තියෙන සැලෙන්න නැතු ඉඳයි. මේකට සත්පුරුසයි කියන්නේ. මේක තමයි සීක කියලා කියන්නේ. නිසා ගුණධර්ම වඩනකොට නීවර ධර්ම අයින් කරනකොට ඇති වෙන සතුට ඒක ඉතින් සාමාන්‍යයෙන් භාවනා නොකරපු ඕනම කෙනෙක් ගරු කරන දෙයක්. භාවනා යෝගාවචරයට හම්බෙන විශේෂ විශේෂ මං කියන භාවනා කියන වචයට විශේෂණ පදයක් දාලා විපස්සනා භාවනා කරන යෝගාවචරයට හම්බෙන විශේෂ වරප්‍රසාරය තමයි තමන්ගේ ගුණ ධර්මයන්. සද්ධාව, විදිය, සතිය, සමාධිය, ප්‍රඥාව. තමන්ගෙන් ගිලීලා යනකොටත් නොසැලී සිටීමේ හැකියාව තමයි බුදුහාමුදුරෝ මේ අපිට තේරෙන භාෂාවෙන් අතම්මේතාවය කියන එකේ හඳවන්නේ. එනකොට සතුට වෙන්නත් එපා යනකොට කනගාටු වෙන්නත් එපා. අන්නේ නොසැලීම ඇති කරගන්නවා කියන එක පොත්පත් වලින්වත් ගුරුවරයෙක්ගෙන් ආශිර්වාදයකින්වත් පතලවත් දානමාන ආදී පින්කම් කරලවත් මොනම දෙයකින්වත් කරන්න බෑ. Tamangeම අත්තරදි ටික තමයි මේකට උදව් නිසා සතිය පිළිබඳව සතිචෛතසිකේ මම වෙන පැත්තක් අදගෙන යන්නේ සතිචෛතසිකේ ඇතිවීමට ආසන්න කාරණා පෙන්වන්නේ කායාදී සතර සතිපට්ඨාන පදක්ඨාන. කලින් කලින් කරන කායාදී කියන්නේ රූප ධර්ම මතින් කරන සතිපට්ඨානෙමයි වේදනා චිත්ත ධම්ම සතිපට්ඨානට පාදක වෙන්නේ. මේ මුලින් යෝගාවචරය කරන බාධක ටික වැරදි ටික පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ධම්මේතාවෙන් කල්පනා කරන එක නෑ කවදාකවත් කරු කරන්නේ. එයා හිතන්නේ මේ එක වැරම යන්න පුළුවන් කෙටි ක්‍රමයකට ගුරුවරෙක් හොයාගෙන ඒ ඒ දවස් හතේ කරගෙන ඉඳයි යන්නේ. එදා තේරුම් ගන්න පුළුවන් නම් බුදුහාමෝ දේශනා කරන අතම්මේතාවයයි. ඒක හදන්න පුළුවන් හේතු කරනු හේනකොට හැදෙනවා. හදනවා නෙමෙයි. ඒ වගේම හේතු කරන නැතිනකොට කැඩෙනවා. ඒකත් මම නෙවෙයි. හදන එකත් මම නෙවෙයි. අන්නේම කියලා මේ ඵල ධර්මයත් එක්ක හඳුනා නොගැනීම. අතම්මේතාවය පුරුදු කළොත් සතිය ඇති වෙනකොට වගේම නැති වෙනකොට. දැන් සමාධි චෛසිකය අපිට ගන්න පුළුවන්. විපස්සනා සමාධි, සමත සමාධි කියලා මේ සමත සමාධියේ දර්ශනය තමයි ဒုတိ ය ධ්‍යානය කියන්නේ. විපස්සනා සමාධියේදී ඕක සාමාන්‍යයෙන් තරුණ උද්‍යප්පේ ඥානෙදි පහළ වෙනවා. බොහොම සදීසූපතාර විදියට ක්‍රියාවේ සමාන විදියට. ඒ එනකොට මේ යෝගාවචරය ඒක නැති වෙච්චාම හරියට කනගාටු වෙනවා. ඒ කනගාටු වෙන්නේ මොකද මේකත් එක්ක අර ඒක මඤ්ඤණා කරනවා. පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේටි මඤ්ඤති විදියට ලැබිච්ච සමාධිචෛසිකයත් එක්ක මඤ්ඤණා කරනවා. මට තාමත් නෑ මෙච්චර කාලයක් ආශ්‍රය කරාට ඒකේ සමාජයේ කැඩුනට ඒකට සතුට වෙනවා කියන වචනේ මම පාවිච්චි කරන්නේ නොසලී ඉන්න කෙනෙක් මම දැකලා. හැම කෙනා මේ කමඨාන් සුද්ධ කරනකොට හෝ ප්‍රශ්න අහනකොට හෝ මේ භාවනා ගැන හඳුනගන්න හදනකොට හඳුනගෙන තියෙන භාවනා කියන්නේ සමාධිය කියන මඤ්ඤණා ක්‍රමයකට සමාධිය කැඩිච්ච ගමන් ඉතින් පශ්චාත්තාපය. අයියෝ මෙච්චර ලස්සන මෙහෙම තිබුණ සමාධිය මේක නැති වුණාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. ඒ නැති කෙරුවේ අසවල අසවල කැස්ස නිසා අසවල දොර වහපු නිසා කියලා নানা ප්‍රකාර විදිහට මඤ්ඤණාදිගේ තම්මේතාවදිගේ අවුල් ප්‍රශ්න ඇති කරගන්න. මේ සමාධියත් අනිත්‍ය ධර්මයක් දුක පිණිස හිතන ධර්මයක් එනකොට විවේකීව බලන්න වගේම නිරෝධානුපස්සනාවේදී විවේකීව බලන්න පුරුදු වෙච්ච දවසේ එයාට කියන්න පුළුවන් මිනිහා කොඩි ගහයටත් භාවනා කරයි. ගෙන්දගම් පොළොවේත් භාවනා කරයි. ඉඳගෙනත් භාවනා කරයි, සක්මනේත් භාවනා කරයි, එදිනදා වැඩවලත් භාවනා කරයි. අන්නේ එහෙම යන කෙනාට කියකි ආර්යයන් වහන්සේලා දැකපු කෙනෙක්, සත්පුරුෂයන් දැකපු කෙනෙක්, සත්පුරුෂ ධර්මයේ අහපු කෙනෙක්, ආර්ය ධර්මයේ අහපු කෙනෙක්, සත්පුරුෂ ධර්මයේ හැසිරිච්ච කෙනෙක්, ආර්ය ධර්මයේ හැසිරිච්ච කෙනෙක් ඉතින් මේ වගේ Tamanට යම් කිසි නරක තිබුණු ටිකක් විසිකොල්ලා හොඳ ටිකක් ඇති කරලා දීලා ඒ හොඳ දේ නරක විසිකරන්න පාවිච්චි කරපු හොඳ දේත් අනිත්‍යයි. ඒකත් දුකයි. නිසා මේක මම මාගේ කියාගන්න එපා කියලා. මේ තියෙන මේ සීක ප්‍රතිපදාව තියෙනවනේ. මෙච්චර ලස්සන තැනක් මං හිතන්නේ බුදු වුණත් හම්බෙන්නේ. හරිම විචිත්‍රයි. මොකද සෙල්ලක්කාරකම තමයි විශාල කෙලෙස් ධාරාවකින් කෙලෙස් සාගරයක කියන්නේ ඔළුව උස්සගත්තා වගේ උඩට. නහයි මට්ටමින් උඩට ඉස්සුවා වගේ තේන දැන් මුළු කඳම තියෙන්නේ අසුචි. කඳම තියෙන්නේ ගොහරුවේ. හඳම තියෙන කෙලෙස් වල. නමුත් හුස්මක් ගන්න බුදුහාමර අපිට ඉඩ තියලා තියෙනවා. ඒ හුස්ම ඇත්තටම කියනවා මේකටත් වැඩි ඉක්මන් මේකට වැඩි හොඳ දේ තමයි ඊටත් යට මට්ටම. නමුත් ඒ මට්ටමින්ද තේරෙන්නේ සත්‍ය පටන් ගන්නකොට අපිට තේරෙන්නේ. සමාධිය පටන් ගන්නකොට තේරෙන. දැන් තේරිලා ඒ සමාධිය තිබුණත් හොඳයි නැතත් හොඳයි. සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියලා දෙකටම සතුටු වෙන ගතියදී තමයි මේ අතම්මේතාවය කියන ගුණය. ඒක මම කීපතාවක් එක මතක් කරා. අර මේ මීරිගල මහත්තයා දා කියපු කතාව. ඉතින් ඒ හාමුදුර කෙනෙකුට ආර්දනා කරන්න ගිය ගිය කියලා හාමුදුරන් කිව්වලු ස්වාමීන් වහන්සේ අපි මේ මාවල් දවසේ පින්කමක් කරනවා ඔබ වහන්සේ අපි කට්ටිය නම් ආර්දනා කරා ඔබ වහන්සේ වැඩියොත් හොඳයි. ඊට පස්සේ කියවයි නොවැඩියත් හොඳයි කියලා. ඊට පස්සේ කියවයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා. හාමුදුර දැනගත්තලු ඉතින් නොවැඩියත් වැඩියත් හොඳ නම් නොවැඩින එක හොඳයි. ඒක තමයි දායකයට කියන්න ඕනේ. මන්ට වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියොත් වැඩියත් හොඳයි කියලා. නොවැඩියත් වැඩියත් හොඳයි කියලා. ඒක තමයි සතියට කියන්න ඕනේ. හරි සෝක්. එන්න ආවොත් හොඳයි. නාවයි කියලා අපි අතාරින්නේ අපි භාවනා අතාරින්නෙත් නැහැ, ඉඳගෙන ඉන්න අතාරින්නෙත් නැහැ, සක්මන අතාරින්නෙත් නැහැ, ඉදින්ද වැඩ අතාරින්නෙත් නැහැ. ඔබ නෑ නෑ නෑ කියලා මං අරින්නේ. ඉන්න සිංහල කවියක් තියෙනවා තොප්පට එපානම් එක වාරයක් කපා අපට දහස් වරකට ධාරයකට තොප වේපා කියලා සතිය යම් ප්‍රමාණයකට ගත්ත ගමන් පොළවේ ගහ ගහ හදන්න. සමාධිය යම් ප්‍රමාණයකට ගත්ත ගමන් ගහන්න ඕන පොළවේ හත්තට වතාවේ ගහන්න ඕන බැන්න ඵලයක්. ඔබ බැරි වුණාට මම ගන්න හැටි දන්න. එහෙම නැතුව සතියට පහඳින්න ගත්තොත් මේ මේ සමාධියට පහඳින්න ගත්තොත් පහඳලා පහඳලා තමයි සතිය සමාධිය ගන්න. ඒක පිළිබඳව නැහැ කියන්නේ. ගත්තට පස්සේ පොළොව ගහ ගහ වැඩ ගන්න එක තමයි අශී කරනවා. ඒක නිසා සතිය කැඩෙන්න ඕන. සමාධිය කැඩෙන්න ඕන. ප්‍රඥාව කැඩෙන්න ඕන. සමාධිය ශ්‍රද්ධාව විරේ කැඩෙන්න මනේ කැඩෙන්න ඕනේ කියලා කියන අසත්පුරුෂකමක්වත් නාස්තිකනේ කැඩෙන ධර්ම නිසායි. කැඩෙන්න ගණන් ගන්නවා. ආනිහව පුරුදු කරන පුරුදු කරන යන්න පටන් අරගත්තොත් අතම්මේතා උත්තා භගවතා අතම්මේතං යේව අනඤ්ඤං කරිත් අඤ්ඤ අතම්මේතං යේව අනඤ්ඤං කරිත්වා ඒ අතම්මේතාවයම අත නෑර පවත්වමින් තමයි චරුවත්තන් වහන්සේ අපිට මේ භාවනා කරන්න බලන්නේ. ධ්‍යාන එහෙම නැත්නම් ওই කියන චෛසික සෑම දෙයක්ම ඕනේ. නමුත් නැති තැනිනවා ගත්තේ ගත්තට පස්සේ ගියයි කියලා කනකාට වෙන්න එපා. හේතු ධර්ම කියනවා. ඒයි හේතු කරනොත් ගියයි. පශ්චාත්තාපයෙන් වෙන්නේ ඊගා චිත්තක්ෂණයත් මුස්පීන්තු වෙන එක විතරයි. අන්නේ මුස්පීන්තු වෙන්න දෙන්නේ නැතුව එන අතම්මේතායේව අන්තරං කරිත්වා කාය ဒုတိ ය ඥාන සමාපත්තිය නේවත්තුක්කං සීතිනෝ පරමවර්ති. මේ අතම්මේතාවයම නිතර අත නෑර පවත්තන ධර්මයක් කරගෙන ලැබුවා වූ ද්විතිය ධානයේ නිසා කවදාකවත් Taman උසස් කළ සලකන්න එපා. කවදාකවත් අනුන් පහත් කළ සලකන්න එපා. නැත්නම් ද්විතිය ධානයේ තියෙන හිත හොඳයි, නැති හිත හොඳ නෑ කියලා හිතන්න එපා. තියෙන පරියන්කේ හොඳයි, නැති පරියන්කේ නරකයි කියලා හිතන්න එපා. එහෙම හිතනවනම් සත්පුරුෂය කියලා. ඉතින් මේ ධර්මතාවය අපි හරියට තේරුම් අරගත්තොත් නිවනේ තියෙන නොසැලෙන ගතිය නිවනේ තියෙන తాදී ගුණය අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතිය කෙලෙස් වලට සාපේක්ෂව නෙවෙයි අපි දැන් අඳුනගන්නේ අපි අඳුනගන්නේ කෙලෙස් උගුලවා ලැබීම සඳහා ඉදිරිපත් කර ගන්නාලාද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහට සාපේක්ෂ කරලා යනවා. ඒ පහ නිසයි අපට විදර්ශනා ඥාන පහළ වෙන්නේ. ඒ පහ නිසයි අපට ප්‍රථම ධාන ආදී ධාන පහළ වෙන්නේ අරූප ධාන පහළ වෙන්නේ අභිඥා පහළ වෙන්නේ ඔය සෑම දෙයකටම අතම්මේතාවය පුරුදු කළොත් හුඟා කියලාට මතක් කරන දෙයක් තමයි ඒ බුද්ධිලා තාම සීක தત્වේ හිටියත් නිවන බුද්ධ විඳින කෙනෙක් తాවකාලිකව ක්ෂණ සම්පත්තිය. ඒ ඒ චිත්තක්ෂණේ කැඩෙන සමාධිය දැකලත් නොසලින් හිත එනකොට යාට තේනවා මෙන්න රහතන් වහන්සේලා නොසලී ඉන්න හැටි. මේක තමයි නිවන් රසය. ඒ වගේම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ලෝකේ නැති දෙයක් අපට පෙන්නලා නැහැ. උන්වහන්සේලා පෙන්නලා තියෙන්නේ එහෙම සැලුනොත් පූතක් යන වශයෙන් කෙලෙස් උපදවාගෙන නිකටල්ලේ තියාන පශ්චාත්තාප වෙලා සංසාරට බැඳෙන්න පුළුවන්. මොන නොබැඳී හිටීමේ නොසලී සිටීමේ හැකියාවක් අපි උප්පත්තියෙම ගෙනල්ලා තියෙන. ඒක භාවනා කරගන්න එකක් නෙමෙයි. මුද්දටෝම මතක තියාගෙන තියෙන නොසලෙන ගුණේ භාවනා කරගන්න එකක් නෙමෙයි. ඒක සමාදන් වෙන එකකට මල් මාලයක් දාන එකට ස්තුති යෝජනාව කියන එක විතරයි නිවනේ භාවනාවෙන් කරන්නේ. කිසිසේත්ම පුරුදු වෙන්න දෙයක් නැහැ. ඒකම නැවතත් කියනවා ඒ තාදී ගුණයට පුරුදු වෙන්න දෙයක් නෑ. අපි මේක වසන එකයි වසල ගතිය. ඒකට ගණන් ගන්න නැතුව අපි අර හොඳ පැත්තට විතරක් ආවටනවා තම්මේතාවය පුරුදු කරලා තිනවා. ඒක මේ භාෂාවෙන් ඇති කරපු දෙයක්. එතන අපි හැදියාවෙන් අපිට ඇති වෙච්ච දෙයක් අපි ඒකට වාදා කරන්න අරක. ඒක කරන්න ඇත්තේ පහත් කළ සලකන්නත් එපා. ඒ වාදක නැතුව පහත් කළ සලකන්න නැතුව Tamanට ඒ ඒ එන සැලී මොළදි ගණන් ගන්න නැතුව හිටියොත් ඉස්සරහට යන්න යන්න යන්න මේ පටවියා නාබිනන්දති කියලා කියනවා. පෘථිවියේ තිබුණා කියලා නම්බුවක්වත් නැතිුණා කියලා කනගාටුවක්වත් නැහැ. අභිනන්දනය කරන්නේ තංකිස හේතු. මොකද මානීය පතවිය මේ ලෝකේ ඔක්කොම ගරු කරන පතවියට මේ පුද්ගලයා අපි කරන්නේ නැත්තේ. පරිඤ්ඤයයන් තස්සාති වදා. මේ පුද්ගලයා පරිඤ්ඤා වශයෙන් පෘථිවිය අඳුරනවා. පරිඤ්ඤා වශයෙන් ද්විතිය අධ්‍යානෙ අඳුරනවා. පරිඤ්ඤා වශයෙන් මේ ශ්‍රද්ධාව අඳුරනවා. සති වීර්ය අඳුරනවා. සතිය අඳුරනවා. සමාධිය අඳුරනවා. ප්‍රඥාව අඳුරනවා. ඒ නිසා ඒ පුද්ගලයා මේක තිබුණා කියලා ආඩම්බර වෙන්න යන්නෙත් නැහැ. නැති වුණා කියලා පශ්චාත්තාප වෙන්නෙත් යන්නේ නැති නිසා ඊමන්තර තියෙන දුක අඩු වෙනවා. නැත්නම් දුකේ කියන පීඩාව සැලීම අඩු වෙනවා, ඊවසීමේ ශක්තිය වැඩෙනවා. ඒක නිසා ඒ පුද්ගලයාගේ ධනියෙන් මට්ටමට යනවා. ධනිය පල්ලේ ධනියෙන් පල්ලෙහාට යනවා දුක. තිබුණ දුකමයි කෙරේ දක්වන ආකල්පමේ වෙනස, දෘෂ්ටිගතමේ වෙනස නිසා මඤ්ඤණා කරපු කෙනා, සංජානනය කරපු එකනා පරිඥා කරන නිසා ඒ පුද්ගලයාට මේ සෑම පෙරලියක්ම භාවනාව වඩන පරීක්ෂණයක් වඩපත් වෙනවා. අභියෝගයක් වඩපත් වෙනවා. ඒ නිසා කවදාකවත් හරි ගියා කියලා කනගාටු වෙලා උදම් වෙන්න යන්නෙත් නැහැ. වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. එකක් පවත්තමයි. ඒ මොකද්ද? සතතාභ්‍යාස. හැමදාම නිත්‍යතා කාලකටහන කරනවා. එච්චරයි මේ පුද්ගලයාට පිටකොන්ද බාටපත් හරියනකොට මුළු රෑ දවල් 30 භාවනා කරමින් භාවනා කරනත් හරියන්නේ නැති වෙනකොට පශ්චාත්තාප වෙලා මේ කාලසටහන අතරින්ඩයි ගියොත් ඒකේ පේන තින මේ තම්මතා. ඒකේ පේන තින අසප්පුස ගතිය. ඒකේ පේන තින හරියනවා කියලා දැකම නැති ගතිය. ඒ නිසා සතතාභ්‍යාසයේ දිගට කරන්න ඕන සතිය තිබුණත් නැත. සමාධිය තිබුණත් නැත. ශ්‍රද්ධාව ඒකට කියනවා අපි වතක් කියලා. මේක බුදු වතක්. උන්වහන්සේලා එහෙම තමයි මේක කපාගෙන ආවේ. දැන් උන්වහන්සේලා කියලා දීලා තියෙනවා. අපිට භාවනා මධ්‍යස්ථාන හදලා දීලා තියෙනවා. බණ තියෙනවා. අපිට කරන්න තියෙන්නේ ප්‍රතිගණන් ප්‍රතිඵල ගැන අපේක්ෂා කරන්න එපා. හේතු සම්පාදනයේ 100 200ක් වගකීම් බාර ගන්න. එහෙම කරගෙන යනකොට අපිට කිසිසේත්ම අපිව ගස්සන හැම කොක්ක නැතුව අපිව සලන්න පුළුවන් අපිව ආතතිගත කරන්න පුළුවන් කොක්ක නැතිව. ඉතින් ඒක ලස්සනට මේ කවුද මේ කටපාල ස්වාමීන් වහන්සේ කිව්වේ මුවවැද්දා මුව උගුලට වෙලා අකුරු වෙලා බලනින් දැද්දී දක්ෂ මුව ඇවිල්ලා හැම කාලා උගුල ගස ගන්න නැතුව මුවවැද්දා අඬමින් බලනින් දැද්දී සුවසේ පලායන. සලෝකෙ තියෙන සේරම පට වියාපෝ තේජෝ පඩ දුරතම ධානය දෙන සේරම බුද්ධි විදි. ඒක කිසි හේත්ම දෝෂයක් නැහැ. හැම ගස ගන්න එපා. මොකද මට මේක තියෙනවා අනුන්ට නැහැ. තියෙන වෙලාව හොඳයි නැති වෙලාව හොඳ නැහැ. ඒව මොකක්වත් නැහැ. තියෙනවා නම් හොඳයි නැතත් හොඳයි. මොකද හේතු ගන්නෙ මගේ උවමනාවෙන් කියලා. අන්නේ විදිහට හැම කණ්ඩ බුදුහාමුදුර අපිට අනන්තවත් ඉඩ දීලා තියෙනවා. ඒ ලෝකයා වෙන්ජන ලේ සියලු සැප සම්පත් වල කිසියම් බාධාවක් නැහැ. මොකද ඒක දිහා බලන ආකල්පේ ඒක තම්මේතාවය කරගැනීමෙන් තමයි අසපුරුෂ වෙන්නේ. ඒක තම්මේතාව කරගැනීමෙන් තමයි අපි ආර්ගම ඉක්මවන්නේ. අතම්මේතාවයෙන් යුක්ත නොසැලෙන මනසකින් යුක්ත වේව කරාට අතේ විස නැත්තම් අතේ තුවාල නැත්තම් විස අත දිගේ නගින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ. ඒ නිසා ඒ අවශ්‍ය කරන ඒ ප්‍රතිශක්තිය එන්නේ මේ සීක අවස්ථාවේදී තමයි අපි ලාවට ඇති කරන්නේ. ඒකට අපි අතම්මේතාවය කියනවා. තව වචන කටර එකක් තමයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා ඒවා කෙරෙහි පැමිණෙන දුක් වලට මතක් කරගන්න. සපටත් මතක් කරගන්න. එතන විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසක් ගන්නපස්සී කියලා සත්පොඥංග ධර්ම කතා කරන හැම වෙලාවෙදීම සරුවචනanse පන්නරයක් තියෙනවා. ඒ ධර්ම විවේකීව බලන්න. සතිය ඇති කරත් විවේකීව බලන්න නැති කරත් විවේකීව බලන්න. විරාගීව බලන්න. නුවා දැකලා හිත රංජනය කරන්න එපා. විරංජනේ වෙන්න ආරම්භ. නිරෝධය බලන්න. ඒක නැතිලා යන හැටි බලන්න. සතිය නැතිලා යන හැටි බලන්න. සමාධිය නැතිලා යන හැටි බලන්න. අන්න ඒ විදිහට ඒ වගේ නැතිවීම කාලකණිකමක් කරන්න ගන්න. වැරද්දක් කියලා ගන්න. පටිනිස්සක් ගන්න පස්සේ බලන්න මේ උපකරණ ආයුධ ටිකක් විතරයි මේවා ඉවර වුණාට පස්සේ තමයි නිවන හම්බ වෙන්නේ නිවනට යනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න සත්‍ය කියන්නේ දුක්ඛ ධර්මයක් සමාධිය කියන්නේ දුක්ඛ ධර්මයක් මේ දුක්ඛ ධර්මයේ ඉවත් කර නැත්නම් ගෙවන් කෙරුවේ නැත්නම් නිවන් ලැබෙන්නේ මේ උපකරණ වල්ල බදා ගන්න ගන්න නිවනට යා ගන්න බැරිනවා අන්තිමට කියනවා නිවනවත් මේක අන්තිම සංකල්පනේ නිවනවත් අල්ල බදා ගන්න අල්ලබදා ගන්න දෙයක් එහෙම නිවනේ නෑ නිවනේ මේ පිට විතරයි තියෙන්නේ. ඒ නිසා අපි භාවනා කරන යනකොට මෙවැනි ධර්මතා තේරුම් ගන්න අමාරුයි තමයි නිබ්බාන පරිසංයුත තමයි නැත්නම් ශූන්‍යතා පරිසංයුත තමයි ඒ දේ හදාගන්න නැතුව භාවනා කෙරුවට ප්‍රතිඵල නැතුවමත් නෙවෙයි නමුත් ඔය බලාපොරොත්තු වෙන්නා වූ අතම්මේතාව වැනි ගුණ ලබන්න අනිවාර්යයෙන්ම අනුග්‍රහ කරන්න. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, බණ අහන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. ඒකට පුළුවන් තරම මේ යොදවදව බලනකොට තමයි තේරෙනවා මේ ධර්ම වල කිසිම දෙයක් උපයන්න දෙයක් නැහැ. තියෙන දේ තියෙන වශයෙන් සමාදන් වීම. එළඹ වාසය කිරීම තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන. ඒකට විනාඩියක්වත් යන්නේ. ඒකේ තේ ඒ தත්තට එනකොටම සිද්ධ වෙන දෙයක් සාකාලිකව සිටිනවා. එතකන් අපි කාලිකව සතතාභ්‍යාසය පාවිච්චි කරගෙන යනවා. ඒකටයි අපි කියන්නේ ශේක පුත්‍රය. යෝගාවචරය කියලා. Brahmachari කියලා. සත්පුරුෂයයි කියලා. ඉතින් අපි මේ කරගෙන යන සත්පුරුෂ වැඩවලට මේ ධර්ම කොටසත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා ධෛර්යයක් පිණිසම හේතු වෙලා කරගෙන යන ගුණයක්වත් Tamanට බාධා කරගන්න නැතුව ඇති කරගන්න බැරි වුණා වූ යම් වැරදි නුගුණ ටිකක් තියෙනවා ඒකත් කරදරයක් කරගන්න නැතුව ගෙන යන මේ සත්පුරුෂ වැඩ පිළිවෙල දිකට ගෙන යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දේශනා පිළිබඳව ජීවිත කළ යුතු ප්‍රශ්න කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. නෑ. gedarak කියලා එකක් තියෙනවනම් ගියාට කමක් නෑ. gedarak කියන එකක් හිතේ තියෙනවනම් යන්න. ඒ යුතුයකමක් කියලා එකක් හිතේ තියෙනවනම් නිවන බෑ. යුතුයකම තමයි නිවන. gedare වෙන්න ඕන නිවන. නිතරම gedare. නිතරම යුතුයකම කරන්නේ. ඒකට ඒක කතාවක් කියනවා කියනවා දැසේ මේ අපේ ඥාන සනාජේ බණට කිව්වා චූල තණ්හා සංකේ සූත්‍රයේදී බුදුනාසේ චක්‍රදේවන්දයට වැදගත් ප්‍රශ්න සාකච්ඡාවක් කරනවා. ඉතින් කිතියෙන් කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසයි. කිසිම ධර්මයක් නැහැ සක්‍රය. ගෙවදින්න තරම් දෙයක් මේකේ. ගෙවදින්න දෙයක් නැහැ මේකේ. තියෙන දේවල් ඔක්කොම නිකන් හුස් හුඹ විතරයි කියලා. හොඳ බොහොම හොඳයි කියලා වැඳලා යනවා. ඊට පස්සේ සුරාසුර යෝධය දිනුවට පස්සේ සක්‍රිය පාටියක් දානවා. පාටියක් දාලා විශාල ගයක් හදනවා වෛජයන්ති කියලා ප්‍රාසාදයක් තට්ටු හතක එකක්. ඉතින් ඔක්කොම දාන සුරංගනා අයත් ඒකට දාගෙන දැන් මෙයා සම්භාෂණේ ඉන්න වෙලාවේදී මුග්ගලණ ස්වාමීන් වහන්සේ වඩිනවා අහම්බේනවා. දැක්කට පස්සේ කන්නේ දුකාන වහන්සේ වඩිනවා කියලා විජහාට දෝගෙන එනවා. ඉදා දුනාපුවාම ඉතින් සංග්‍රහ කරලා කියනවා අපි ඉන්නේ කොහොමද? ධම්මලෙන් ඉඳලා තියෙන්නේ. විශාල මේ මයිජාන්ති මාසාදී හදලා තියෙනවා. මේ උත්සවසියෙන් තියෙන්නේ වඩින්ද නිදු කරනවාස බලන්න. ඒක කරලා මෙයාත් අඬ ගහන දෙයකින් පෙන්නන. මේ තමයි වෛජාන්ති පාස මේ අප්සරාව මේ පොකුණු මේ කතාවක අර මේ කියන්නේ බුදුරජාණන් එතකොට ඉස්සරලා ගිය ගම අහනවා මේ මේ සතුටින් බුදුහාම හම්බෙන්න ගියා නේද කියලා. එහෙමයි එහෙමයි කියන්නේ මොනවද කිව්වේ මට ඇත්තටම කියු දෙයක් මතක නැහැ කියන්නේ මේ යුද්ධෙයි මේ ගෙවදිලා ඉඳලා මට කියපු දෙයක් මතක නැහැ ඒ අර ඔක්කොම නැවසේ පන්දිසාන්තෝ කියනෝට කියන්නේ අර වෛජයන්ති ප්‍රාසාදේ වටේට වැවක් නැමෝ. වතුරේ පාවෙන විදිහට හැදුවලු මුගලන් සාරි. ඒකද ඩකුනේ කවුරු මහපතකින් ඇන්නලු. වෛජයන්ති හෙල්ලෙන්න පටන් ගත්තලු මේක වතුර දාව රබර් බෝලයක් වගේ. ඇතුලේ ඉන්න දේවතාවියෝයි, සක්‍ර දේවේන්ද්‍රයයි තක්කු මුක වෙලා හිටියලු. මොකද මේක තමයි යාගේ ප්‍රධාන ගේද. ඒක පින්නන්ට නිගියේ ඊට පස්සේ මොකද කියලා. මේක සැරෙනකොට බුදුහාමුදුරු කිව්වනේ කිසි දෙයකට ගෙවදින්න එපයි කියලා. ඕන ඕක තමයි කිව්වේ. දැන් මේකට ගෙවැදුනොත් මේක හෙල්ලෙනකොට උඹ හෙල්ලෙනවා. උට ගෙවදිලා නැත්තම් දැන් අපිට හෙල්ලෙන්නේ නැහැ නේ වයිජාන්තිදී මොකක් කළුවොත් අපි නෑ එහෙ. අපිට ඒක ගියක් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් ওই තියෙන්නේ ගේ ගේ සාක්ෂාත් කරලා පෙන්නන්නට රණ්ඩු කරන්නේ දැන්. දැන් රණ්ඩු කතා කරන්නේම ගේකට ගියාට කමක් නැහැ කියන්නේ ඒ නෑ වද දෙන කර්ම වෙනම දෙයක්. මෙතන තියෙන ගේ ප්‍රස්තුත කරගෙන ඒක සාධාරණීකරණය කරන්න හදන්නේ. මොකක් හරි ගේ හරි මොකක් හරි ඒක සාධාරණීකරණ හදනවා කියන්නේ නිවන සාධාරණ වෙනවා යාට. ඒ මොහොතේ නිවන හිටින්න බෑ. මේක යමක් වෙලා. මේක ඒ අපිව ෆයිට් කරනකොට මුල පොඩ්ඩක් බලන්න කොහෙටද කාටද මේ අපි බීඩිය ගහන්නේ කියලා. අපි බීඩිය ගහන්නේ කොහාටද? කාටද මේ කෙලෙසකට? නෑ නෑ මං කියන දේ තේරුම් ගන්න හදන්න ඔයාට ගහන්න නැතුව ගහන්න විදියක් නෑනේ කට්ටියට. ඔක්කොටම අපි අපි ළඟ තියෙන දෙයක් මේ කතා කරන්නේ. ඒක නිසා මට දැන් ප්‍රශ්නේ එන්නේ කොහෙන්ද අපි කොයි වෙලාවරි එක්ක මම යාට සතු හේතු කරලා. නැත්නම් මම ප්‍රිය කරන දෙයකට හේතු කරලා ඒක සාධාරණයි නේ අප්පා. මිනිස්සු ඔක්කොම කරනවානේ ඉතින් වැරද්දක් නෙනේ ධාර්මික නෙමේක කියලා අපි සාධාරණීකරණය කරනකොට ඊටත් වඩා සාධාරණ ඕ නිවනට මොකද වෙන්නේ? අපි මේ මොහොතේ තියෙන්න බෑනේ දෙකම. එච්චරයි. එච්චරයි වෙන මොකක්වත් නැහැ. සාධාරණීකරණය කිරීමෙන් කරන්නේ නිවනට අසාධාරණ විදිහට පයින් ගැහිමක් කරනවා. නිවන කියලා කියන්නේ වචනේ නෙවෙයි. නිවන කියන්නේ උන්න සංකල්පතර තැනක්. සුවයක් කියලා ගත්තත් මම දන්නේ එහෙමත් කියන්න පුළුවන් කියලා සුවයකුත් නැහැ අසුවකුත් නැහැ නොදුක් නොසුවකුත් නැති මොකද්දෝ තැනක්. ඉතින් මේ සංකල්ප ගොරෝසු සංකල්ප වෙන සිවුන් සංකල්ප තිබුණත් ඒ වෙනකොට කෝකද උනට ඇහැට කෝක දැම්මම කැවෙනවනේ. මොනවා තිබ්බත් අපි මේකට බීඩිය ගහන්න යෑමෙන් ජැක් ගහන්න යෑමෙන් සාධාරණීකරන්න යෑමෙන් ඒ තියෙන තර්ක සාහිත්‍ය තුල අපි කොච්චර කොනහ ගන්නවද හූර ගන්නවද කියලා බැලුවොත් ඇත්තටම ගෙයක්වත් gedirin මිනිස්සුවත් නෙමෙයි අපි හූරන්නේ. අපි ඒ කෙරෙහි තියෙන මේ කෑදරකම්. ඇත්තට ඇති මගුලකුත් නෑ අර රක්තේ වෙන්දට බයිජයන්ති වගේ තමයි. ඉතින් අයනලා අන්නට පස්සේ නලියනකොට තමයි මොකද මොකද කියලා බලන්න ඔක්කොම හෙල්ලෙනවා. ඔබට බුදුහාරෝක තමයි කිසි කිසිම දෙයක් මේ ලෝකේ නෑ ගෙවදින්නේ කියලා. සැලෙනවා. ඒකට පය වෙන්න එපා. අපි ගෙදර ගැන කල්පනා කරනවා. අපි ඒක ගැන තර්ක කරලා ජය ගන්න යන්නේ. අපි දැන් මේකේ කෙලෙසයක් මේ වැඩ කරන්නේ. මම මේ දිනුව පරාදයි නේද? මේ තර්කයේ දිනුව පරාදයි. පෙරදුනොත් ලාභයි. දිනුවත් එකයි පෙරදුනත් එකන රහත් වුණාට රහත් වුණාට පස්සේ හරි. දැන් මේක தත්ත්වදී ගන්න තියෙන්නේ මේ ගෙදර යන්න ඕන කියන එක සාධාරණීකරණය කරලා දිනුවත් පරාදයි. ගෙදර යන්න නෙපෙළඹෙන්නේ. පෙරදුනොත් ලාභයි අනිවාර්යයෙන් මේකත් පරිපූර්ණ ගියොත් දැන් මම රෙදි නැතුව යන්න වෙන්නේ මට කියලා හිතෙනවනේ. එතකොට හරි. අන්‍යව කරලා තමන්ම පච කරගන්න. එන්නේ එහෙම පච කරන මං වගේ යාළුවෙකුත් ළඟ තියාගන්න. හරි ෂෝක් මං එයාට කරා. ඒ රිදෙනවා කරන්න දෙයක් නැහැ. ඔපරේෂන් කරනකොට රිදවන්න නැතුව කරන්න බෑ. ඒක කැපෙනවා. ඒක සී නැති කරලා බබා හොදට ඉන්න කියලා තමයි දෙන්නේ වැඩි. නැගිටලා බලනකොට පළුවක් අඩුයි. ඉබින මොනවා කරන්නේ? බෑ ශල්්‍ය කර්මයේ ශල්්‍ය වෛද්‍යවරයාට හොරතල් කරගෙන ඉන්න බෑ. ඊකටයි අපි මෙතෙන් ලයිගත වෙන මොනම කවුත්තක් අන්න. මෙතෙන්ලයිනේ එක එකක් කොනා ගන්න කොනා ගන්න වෙන මොකටවත් නෙවෙයි. නිවන සාධාරණීකරණය කරන්නේ. අපි අතින් හැම කෙනාටම මේ වගේ අල්ලගත්ත දෙයක් තියෙනවා. ඒ මහත්යල්ලන හැම ගහගෙන ගැහුවට අපි ඔක්කොගෙම තියෙනවා. අන්න ඒක දකින්නොත් අපි අනික් කෙනා ඒක අල්ලනවා මෙයා මේක අල්ලනවා මම තව එකක් අල්ලනවා. එයාගේ දෙයට මම කෙනෙහුවට මං අල්ලපු දෙය මට පේන්නේ නැහැ. මම අල්ලපු දෙය පේන්නේ ඒ දින කවදා හරි ධාර්මිකව අදාළ ගන්න උභාන්තව කෑ ගැහුවට දැන් උභාන්තේ මෙතනින් අහුවෙලා තියෙන්නේ කියලා සම්බ්‍රක්මචාරි කෙනෙක් විදියට මේ සමව හැසිරෙන කෙනෙක් විදියට කෙලින්ම කන්නඩි මූණට අල්ලන්න පුළුවන්කම තියෙනවා. ඒ දේ නැතුව අපි අතර ગેප් එකක් ආව නම් ඉතින් මම පරාදයි. එහෙම නෑ. සම්බ්‍රක්මචාරින් කියන්නේ බුදුහාමුදුරුවෝ සම්බ්‍රක්මචාරි කෙනෙක් අතර. සත්පුරුෂයන් වහන්සේලා කියන බුදුහාමුදුරුවෝ සත්පුරුෂයන් වහන්සේනමක් නෑ උසස්කමක් නෑ. උන්වහන්සේ වෙලා තියෙන්නේ අනුන් කෙරේ කරුණාවෙන් හැම වෙලාවෙම කන්නඩි අල්ලනවා. උඹලා උඹලගේ රූපේ බලාගන්නවා. දිවටෝ විරෝචති නපටිච්චන බුද්ධ ධර්මයේ විවෘත වෙන්න වෙන්න බබලනවා. අංගණ්ඩ අංගණ්ඩ වෛශ්‍ය ධර්මයක් වෙනවා. මන්ත්‍ර සූත්‍ර ධර්මයක් වෙනවා. গুপ্ত ධර්මයක් වෙනවා. මේ අපි ගහගන්න බැනගන්නේ කියුවා මේ ලෞකික දේවල් නෙමෙයි. මේක නැතුව කරන්න බෑ. නිසා හාරිපුත්තු ස්වාමීන් වහන්සේ මොග්ගලන් සාන්සේ කාශ්‍යප සාන්සේ ආනන්ද හැමරණ බැනලා තියෙන්නේ පොඩි දේවල් කියලා නෙවෙයි. ආය මොකක්ද නෑ ජාතකෙත් අල්ල බණින්නේ. ඒ බණින්නේ මොකටද? මේක බුද්ධ පුත්‍රයෙක් මෙන්න මේ පැති හැදෙන්න ඕන. ආනන්ද හැමතුරු ගණන් ගන්නෑ. ආනන්ද හැමතුරුගේ ගෝලියෝ ඉන්නවනේ. අපේ අපේ ස්වාමීන් වහන්සේ කුමාරක වාදයෙන් බණින්න එනවා මේ කියලා දොස් කියලා. ආනන්ද හැමතුරු දන්න මේ බණින්නේ තරහට නෙමෙයි. ඒ හරි මහා මහා. ආසනය කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ වැඩි කරලා තියෙන එක දිහා බලනකොට හරියම ආරි ටාගට් එක දාලා හිටගන්න. හැබැයි මොනවද වෙනව අපේ අතර? ඒකයි මට සම්පූර්ණ. අපි මේ ගහගත්තට බැනගත්තට අපි කොහොම හරි හැපි හැපි හැපි හැපි කොහොම කොහොම හරි පොළ දුවනවනේ දුවනකොට කැපෙනවා අනිවාර්යයෙන්ම කැපෙනවා බය වෙන්න එපා ඒක මේ මේ එකනාගේ කොච්චර කැපෙනවද කියලා කියන්නම කැපෙන එක නම් මට හොඳටම ෂුවර් එකක් ගානකොට ගානකොට දිය උපවෙනවයි කියලා කියන්නේ ගෙවෙනවා කියන එකම මරකට කෑවන ගෙවෙන්නේ නැහැ වැඩ ගන්න බෑ මට තරහ වුණා කියලා දෙයක් නෑ අමෙන්තරන්ට තරහ වුණා කියලා කොහොමඩක්වත් ගන්න බෑ. අමිත මත නෝන තරහ වෙනා ඒත් කරන්න බෑ. නෑ දැලෙන්නේ නැති වෙන්න මම උත්සාහ කරන හැබැයි සමාජයට කොට බදාන අඬනවා දැලෙනවා පේන්නේ නැතුව. ඒක කරන්න දෙයක් කාට කියන්නේ දැන් ඔක්කොටම සැලෙන්න එපයි කියලා බණ කියන කම මට බෑනේ. සැලෙන්න. ඒක වෙනම කතාවක්. නෑ පුළුවන් සැලෙන වෙලාවේදී සැලෙන බව දන්නවා ඒ වෙලාවේ. ඒක හේතුඵලයක් ඇති වෙන හිත වෙලා තියෙන්නේ. මම ඒ හේ සැලෙන වෙලාව බලන මේ මගේ චේතනාවකින්ද කැමැත්තකින්ද මානසිකාරයකින්ද වෙලා තියෙන්නේ. චේතනාවකින් හෝ කැමැත්තකින් හෝ මානසිකාරයකින් නම් කර්ම රැස් වෙනවා. ඒ සැලිමි. ඒක වෙච්ච දෙයක් නම් කර්ම රැස් වෙන්නේ. පන්දිසාංශ කිව්වේ බුරුමේදී ඒ දේ වුණාට පස්සේ සැලුනොත් චිත නරක කරගත්තොත් ආයෙ කර්මයක් රැස් වෙනවා. නොසැලී හිටියොත් ඒ කර්මෙත් ගෙවෙනවා. තිබුණ එකත් ඉවරයි ආයෙ කර්ම රැස් වෙනවා. යෝගාවචරය කියලා කියන්නේ අපි කෑල්ලක් ගියත් අවනම්බුවක් වුණත් නොසැලී හිටියොත් මේ වෙච්ච කර්මෙන් ආයෙ කර්ම රැස් කරන්නේ. පුතඥයයි කියලා කියන්නේ මට එකක් කරොත් මම දෙකක් කරනවා. ගැහුවක් ගහපේ මම බලාගන්න කියලා. ඒකට වෙන්නේ මොකද? අර කර්ම ගෙවෙනකොට තව විශාල කර්ම රාශියක් ඇස්සේ. අරක හිතන දින හරි වෙච්ච දෙයට එන්න සීරදී. ඕක ගියා වයි. මම මේ වෙලාවේදී බලන්න ඕනේ මම නෑ ඊට පස්සේ වචනකින්වත් කොමිට් වෙන්නේ. අහුවෙන්නේ නෑ. හිතවිලක්වත් හිතන්නේ නෑ. හරි හොඳයි. මේක ගෙවිච්ච අවයි කියලා ඒකට කියනවා අර එකාංගනක් එළු දෙනක හිත ගෙලසිඳා ඇගේ මයිල් ගානට හිස් කැපුම් ලදා කියලා කතාවක් තියෙනවා. අන්නේ අන්තිම ඒ එළුදෙන අන්තිම වතාවේ මේ එලිච්චක් වෙලා ඉපදලා ඉන්න වෙලාවේදී මොකද්ද එකකින් එයාගේ පණ බේරලා තියෙන්නේ. එතකොට අකුණක් ගහලා නෑ මේ මනුස්සයා නෑ බෙල්ල කපන්න මිනිහා අල්ලගන්නද දැන්. එළිදෙන්ට hinaවක් ගියාලු. අයිතිකාරයවලු මේ කිය අනික් පිටේලු මැරෙන්න ගා ගන්නවා. මේකිට ඊට පස්සේ කතාවේ හැටියට කියන්නේ ඒ කිවලු උඹ දන්නේ නෑ මම මේ සතෙක් මරපු නිසා මයිල් ගානට කැපුම් කවල මේ අන්තිම මයිල. අදින් පස්සේ මට කැපුම් නෑ මේ වෙලාව හිටනරක් කරගත්තොත් මට කැපුම් වෙනවා. මම මේ සන්තෝෂ වෙන්නේ මේ වෙලාවේදී මේ අන්තිම මේ මරණ චේතන වදක හිත එන වෙලාවේ. උඹ ඒකට කරන්න උනාට මට කරන්න දැනමසෙන මම ඉන්නේ ජොලියේ මේ අන්තිම තරිය. අර මනසට ඇරිය. අතහනකොටම අකුණක් ගහලා ගලකට වැදිලා ගලේ පතුරක් ඇවිල්ලා හරියට බෙල්ලට වැදිලා මැරෙනවා. ඉතින්දි පේනවා ඒ කතාවෙන් කියනවාද මේ එළුදෙන දන්නවා මේ කර්මයේ අන්තිම කෙලවර යන්නේ මේකෙදි මේ මිනිහත් එක තරහ වුණා. දැන් බෙල කපන මිනිහත් එක තරහ වුණොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඉතින් ඌට hina වෙලා ඌට hina වෙනත් එක හවුත් වැඩේ හැබැයි. මොකද ඒකට ඌ කපන්නේ සුවතයිද? ඌට hina වෙන්න එළුදෙන මොඩකමක් කරන්නේ. අර මනුස්සයා කොහොමද දැනගන්නව අපේ අපේ මම මයිල් ගන්න දැන් යන්න වටන් ගන්න දැන් ඉතින් අද මේ කැපිල්ලේ මයිල් ගහන්න මට එනවා මේ එළුදෙනක් වශයෙන් මට කියපු දේ අතාරිනවා. අතට කර්මන රූපෝ අකුණක් පැදිලා බෙල්ල කැපෙනවා. හැබැයි එළුදෙන ඉන්නවා මේ වෙලාව කැපෙන්න ඉන්නේ මම සතුටෙන් ඉන්න සතුටෙන් නෙවෙයි නොසැලෙන මනස. එළුදෙනක් කියලා කියන්නේ නිවන් දකපු සත්පුරුෂයෙක් කනමන නෙවෙයිනේ. මේ හේතු කරන අපිට පෙන්වන්න හැටි ධර්මයේ පෙන්වන්න හැටි කවුරුර අපිට අසාධාරණව බණිනකොට බීරෙක් වගේ හිටපක්. නෑ වුණ කෙනෙක් වගේ හිතපන් හැබැයි hina වෙන්න යන්න බෑ ඌට අප්සෙට් කරනවා මිනිහා කඩ මේ ගහත් මොකද hina වෙන්නේ කියලා ඒක තමයි අපිට ඒක තමයි අපිට තියෙන අමාරුම දේ උඹට වෙන දේ උඹට වෙන දේ මෙහෙමයි මට වෙන දේ මෙහෙමයි කියලා ඊට පස්සේ තමයි අර මනසේ අතාරින්නේ ඒ වුණත් අකුණක් ඇදලා වැදිලා මැරෙනවා කියනවා මම දන්නේ නැහැ කොච්චර දුර වෙච්ච එකද නමුත් ඒතර හේතුවක් බණ ඒතර කියන්නේ මොකටද කියලා අපිට තේරෙනවනේ විතර කර දෙන්නේ අවසාන කර්මයේ ගෙවෙන වෙලාවේදී අලුතෙන් කර්ම රැස් කරගන්න එපා. හැබැයි ඉතින් මේකට කොටු වෙච්ච මනුස්සයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා චකේ මේ මනුස්සයා දැන් කිම් මං වගේ මයිල් ගානට කපා ගන්න පටන් ගන්න දවසනේ. ඒ කියන්නේ අපි සලුමත් කොටුයි. දැන් අපි අප කරේ අසුචියෙන් අපිට දමලා ගැව්වත් නෑ අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අන්නේ ඒ වෙලාවවල මේක දුකක් නෙවෙනව නෙවෙයි බෙල්ල කපනකොට දුකක් නෙවෙනව මේ දුක අවබෝධ වෙනවා විතර මිහිරියාවක් මෙහෙමයි මෙච්චර කල් මට කොක්ක වැදුනේ කියලා දැනගන්න විතර මිහිරියාවක් මුළු ලෝකෙම නැහැ කියලා. ඒ නිසා කවුරු හරි බයිනකොට කවුරු හරි තමයි නිග්‍රහ කරනකොට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නෑ. නිවනමයි. නේ ඒක තමයි. ඒක නිසා ඒ ඒක තමයි. ඒකද ගෙදර කියන්නේ ඕකට තමයි. ගිහිගේ කියන්නේ ඔන්න ඕකට. ගිහිගේ කියලා දන්නේ නැහැ. නේ දන්නේ නැහැ. ඒක ඒක නිසා බැඳපු බැඳපු කට්ටිය අපිට බයිනවා බැඳපු නැතිනම් අපි රවුත්තුයි කියලා. මම හොඳ කතාවක් කියන්නේ. හරි මං කියන්නේ හොඳ කතාවක්. මම හොඳ කතාවක් කියන්නේ. සුනාමි ආවා. සුනාමියට අපි ගොඩ බිමනේ හිටිය අපි සුනාමි ආව දන්නේ නැහැ ගියා තමයි දන්නේ. දැන් සුනාමි ඇවිල්ලා හරිදම සාන්ති අරගෙන ගියානේ. අරගෙන ගිහිල්ලා පිරිත් කියලා ගොඩ ආවනේ. ගොඩ ආවට පස්සේ පත්‍රෙත් දැක්වා. අනේ මේ මම මේ කලාවට කතා කරලා ඉවරලා ගොඩ ඇවිල්ලා තියෙන එක ස්වාමීන් වහන්සේ නමක් කියලා. ඒ හරිදම සාන්ති හොඳයිනේ. උන්වහන්සේ අධිෂ්ඨාන සත්‍ය ගොඩාව. අපි ගියේම නැහනේ. ඒ නිසා අපේ නම පත්‍රයට යන්නේ නැහැ. සුනාමි මේ ආවෙත් නැහැ. අපි භාගයක් තුවාල කරගත්තෙත් නැහැ. මනි මේකලාට කතා කරෙත් නැහැ. මොකුත් නැහැ. අපි ඒක පත්‍රයට යන්නේ නැහැ. ඉතින් ඕන කෙනෙක් කියයි අරිදම සංසේ ගිහිල්ලා බේරිච්ච නිසා ශ්‍රේෂ්ඨයි කියලා. අපි ශ්‍රේෂ්ඨගේ අපච්චි එහෙනම් අපි. පැත්තටවත් ගිහිල්ලා නැහැ. ඒක නිසා අර එක එක දවසක් කතා කරලා කියලා තියෙනවා කවුද අර හුඟක් බයිලා කියන මිනිහෙක් හිටියේ කාලේ. ඒ වන්සර බැලලා තියෙන උඹලා වගේ නෙන්නේ කවුද මේ අමරදේවලා ප්‍රබුද්ධයි කියලා. අවුරු කියන උඹලා දැනගනින්න අපි මිනිස්සුන්ට සින්දු කියන මිනිස්සු අපි සුපර් බුද්ධයි කියලා හිතාගන්න කිවලු. <laughs> ඔය ප්‍රබුද්ධ කාර්යයත් එක්ක. ඉතින් අපි අහුවේ නැතු හිතන අපිට තෑගි දෙකක් දෙන්න බෑ. පත්තරියවත් නම දැන ගණන් ගන්න නෑ මොකටද සුනාමි ඇවිල්ලා නෑ මිති වලට. මිචිත කට්ටිය ඉල්ලගෙන ගිහිල්ලත් නෑ ඒකෙන්ද. ඉතින් අර මේ මිනිසෙක් තරප්පු වෙලක් දිගේ මැගම යනකොට ඇදගෙන වැටිලා. වැටිලා කොන්ද කැඩලා නතර වෙනවා. ඉතින් මේ මනුස්සයා දෙයන්නාන්සේට ස්තුති කරනවා. මේ දෙයන්නාන්සේ මොන තරම් වටිනවද? මම කොන්ද විතරක් කඩලා ඉතුරු කරපේ ගැන කියලා. ඉතින් යා මේ බොණගෙන් වෙලා. ඇවිල්ලා හැම වෙලේම ඇවිදලා කියනවලු අපේ දෙයන්නත කොච්චර අනුකම්පකමද බලන්න. වැටුමත් කොන්ද කැඩුවේ නෑනේ මගේ කියලා. ඉතින් ලීන්ගේ මැතලේ ඇයි වැට්ටුවේ කියලා වල දෙයන්නා. උඩට නගන්න නැතුව මගම නැත කියලා නේද මොකක්වත් නැහැ. වට්ටලා කොන්ද කඩලා කොන්ද වෙන විදිහ ලොකු දෙයක්. වට්ට නැතුව ඉන්නව නේද දෙයන්නා කියලා. තියෙන උනට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ වැටිලා පොන්ද ගන්න නිසා බැඳපු කට්ටිය කියන්නේ බැඳලා තේරිච්ච එක අපේ ශිල්ප. ආනේ තිවිච්චා. ශිල්පදේ අපි අපි අපි බැලලත් නැහැ මඩට. કોઈ කාටද සෝවන්සක දගන්නේ. නෑ අපිට සංයෝජන ධර්ම 10ක් තියෙනවනේ. සංයෝජන ධර්මයේ පළවෙනිම කරන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස විතරයි. එතකොට මේ අභිඥාව පහළ වෙනවා. මේ මම කියලා ගන්න දෙයක් නැහැ මේකේ. හැබැයි තාම තණ්හාව වැඩ. නමුත් ආයේ අලුතෙන් කර්ම රැස් කරන්නේ එන තණ්හාවට උත්තර දෙනවා බැරි වෙනකොට කන ගන්නවා අලුතෙන් යනකොට මේක ලැබිය යුතුයි නිවනවත් ගන්නවා කියන්නේ ඇඟට ගන්න ගතිය විහිඤ්ඤාව නැති විහිඤ්ඤ විහඤ්ඤති කියන එක නැති වෙනවා වැඩ යනවා ඊට පස්සේ සකදාගාම වෙනකොට සාමාන්‍යයෙන් කාමරාගපටික බල බිඳෙනවා විෂ මැරෙනවා බඩු ජීවන අනාගාමී වෙනවා තමයි ඒක නැති වෙන්නේ. ඒකෝට තමයි සමාධිය තහවුරු වෙන්නේ. සමාධිය ස්ථිර ලෝකෝත්තර සමාධිය අංග සම්පූර්ණ වෙන්නේ සංනාම මේ සංනාමයි පටිගය දෙක නැති උනාට පස්සේ. ඊට පස්සේ නමුත් රූප රාග අරූප රාග දෙක තියෙනවා. රූප රාග අරූප රාග කියලා කියන්නේ තණ්හාවයි මේ පටිගයේ හේව නැන්න. ඊය තන ඉතුරු වෙච්ච ගඳ. රූප තණ්හා නැහැ රූප රාග මේ කාම රාග රූප රාග නැහැ. මේ කාමරාග පටික නෑ රූප කාම මේ රූපත මේ රූප රාග අරූප රාග දෙක තියෙනවා. අරගේ හැවණැල්ල තියෙනවා. හැවණැල්ල තිබුණට දැන් සාමාන්‍ය කිඹුලා කෑවට පස්සේ කිඹුලාෙන් ගැලවිලා ගියොත් කිඹුලා කියනවලු මිනිහට උඹ මගෙන් ගැලවුණා මල්ලි ඉන්නවා ගෙදර බලාගෙන කියලා. එනිසා වෙදක වෙදා කරන්නේ ඌණන්ට වැටෙන්න නැතුව ඌණගෙන් බේරලාලු කිඹුලාට වෙදකම් කරන්නේ. මේ වටතිර අදිනවලු ඌණ විසයිලි වෙලා. අරේ අතෑරනකොට මල්ලිගේ වැඩේ දෙනවා. ඒ වගේ රූප රාග රූප රාග දෙකත් කිඹුලට හිඟුනා වගේ ඉන්නවා. මොකද තුඟාවක් වෙලාවට තමන්ගේ අතේ අර්ථයකට. පාන්නේ අර්ථ හිද්ද වෙන්නේ. ඒ නිසා ප්‍රධානම දේ තණ්හා වුණාට අපි ඔය ප්‍රශ්නේ ඇතුළත තියෙන එතනින් පුත්‍රජන්සි කියන ආසන්න කාරණාව තණ්හා වුණාට ඈත තියෙන කාරණා තමයි අවිද්‍යාව. අවිද්‍යාව ඈත තියෙන හතුරා තණ්හාව ළඟ තියෙන හතුරා දෙන්න තමයි අපිට මේ සටන් කරන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් තණ්හාව යට වුණා තාවමතුයි. ඒ නිසා අවිද්‍යාව දුරු කරගෙන අවිද්‍යාවේ ස්වභාවය පටතිරහැරලා බලන්න. තේනවා ඒ පෙනිපෙනී තමයි ඔය සංවදර්ම කැපි කැපි කැපි කැපි යන්නේ. දැන් තණ්හාව කියන්නේ ඒක හේතුකෙන් ප්‍රශ්නයක් නගන්නත් බෑ, උත්තර හොයන්නත් බෑ. ඒක රාශියක් තියෙනවා. නෑ ඒවයි ඒ කියන්නේ මේ සෝවාන් වීම කියනවා නියත ගතිකෝ සම්බෝධි පරායන කියලා. එයාගේ ගතිය නියත තත්ත්වයකටපත් වෙනවා. ආය අපාගාමි වෙන්නේ නැහැ. ඉහළට යන්න පුළුවන්. ඊට පස්සේ අනාගාමි වුණාට පස්සේ අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් පල්ලෙහාට වැටෙන්නේ. බල්ල කට්ටය අල්ලනවා එතන. එතනින් ගියාම කියනවා සෝවාන් වුණාට පස්සේ උදයබ්බේ ඥාන මට්ටමින් පල්ලෙහාට වැටෙන්නේ. ඔහොම මේ මේ ඇත්තටේ එක එක එක එක ආචාර්ය මත මෙහෙම නැත්නම් විශ්වාසය ඇති කිරීම සඳහා කරපු දේවල් සමහර දේවල් වලට කෙලින්ම ඍජු සර්වචනාංශිකේ ප්‍රකාශන තියෙනවා. අනිත් ඒවා ඉතින් අර මේ ගියාට ඔක්කොම නැති වෙන්නේ ටිකක් හරි ඉතුරුනවා කියලා ඔය චුල්ලසෝදාපන්න වෙච්ච කෙනත් මේ ආත්මේ ඒකේ රැකෙන්න තීටියොත් අපායට යන්නේ නැහැ කියලා සාතික දෙනවා. ඒ ඒ අතරම ධෛර්යය සද්ධාව ඇති කරන කරන වැඩේ. මේ සෝවාන්සක දාගමන ගම කියන්නේ ඉරිවර්ටිබල්. අපව හරවන්න බැරි මනසේ ඇති වෙන ඒකාන්ත පරිණාමයක්. උසස් වීම. ඉන්න පුළුවන්. කුප්ප කරා කරනවා දැන් අපි දන්නවා දැන් මේ පල්ලෙහා කන්තරුවට ආපුහම අයින් එකක් බලලා මිනිස්සු මෙහෙට එවනවා මෙහෙට ආවා සමහර විටක ඔය කාලේ ආයාල යන කට්ටිය එන්න ඉඩ තියෙනවා ආවට අපි දැනගන්න ඕනේ එන්න පුළුවන් අපි හිතන්නේ නැහැ ඊ කියලා ස්ක්‍රීන් වෙලා ඊ කියලා ආවත් ඒකට සැලකිලා කඩේකට එමුචද බල අඩුයි මේකෙන් ඩාට පස්සේ වා දුර්වලයි ඒ ස්ක්‍රීන් කීපින් ඇවිල්ලා නැතින අයිඩෙන්ටි කාඩ් එක අරගෙන ෆොටෝ එක අරගෙන හරි මිනිහා දන්නව දැන් කොටු වෙනවා කියලා. ඉතින් ඒ නිසා මෙතෙන් එන්න කියලා කියන්න බෑ. එනවා ඒත් අපි දැනගෙන ඉන්න ඕනේ. නමුත් අපි දන්නවා දැන් මිනිස්සයා කොහොමද හැමකෙද්දෙම කොටු වෙලා තියෙන්නේ කියලා. අන්තිමාසේ ඒ කියන්නේ සමාපත්තිය නිතර සමාදින්නේ කියලා. සමා පොලිෂ් කර කර ඉන්නේ කියලා කියනවා. පොලිෂ් කර කර හිටියේ නැත්නම් ආයෙ සමාපත්තියට සමාදින්න බැරි වෙනවා. රහතන් වහන්සේලා සහතන් සමාපatti සමාවදින්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා පරිසරේ නැත්තම්. ඒක නැති වුණා නෙවෙයි. නමුත් ඕන ඕන තැන් වල ගන්න බෑ. මාස්ටරි කරයි. ඒ නිසා දැන් ෂේ බුදුහාමුදුරුවෝ කියලා තින්නේ අපේ බුදුරජාණන්ගේ අහලා අපේ ලොකුහාමුදුරුවෝ කිව්වේ යුද්ධේ එනකන් ඉන්න එපා ආයුධ ගන්න ගහලා තියන්න. යුද්ධෙදී ආයුධ ගන්න බෑ. ඒව තියෙන්නේ ෆුල් පොලිෂ් එකේ. ඒක නිසා නිතරම මෛත්‍රිය තියෙනවා නම් කොකුවේ දාලා තියාගෙන ඉන්න එක. නිතර පිරිමැද බැඳ තියෙපා. සතිය තියෙනවා නම් කපඩා කරන්න එපා. වඩපන්. වඩ වඩා ඉන්නකොට තමයි මේක ශාප් වෙවි ශාප් වෙන්නේ. ඒකයි Brahmacharya ජීවිතයක තියෙන වටිනාකම. දැන් බුදු වෙලා බුදුහමර මොකටද ආනාපාන සතිය වැඩි? ආනාපාන සතිය කියන්නේ බුදුහමරන්න ඕන කමක් නැහැ නේ බුදුන් වහන්සේ පස්සේ. අපි ලෝක සංචනන් කියන්නේ එකක් ඉදිරි ජනතාවට පූර්වාදර්ශයක් විදියට. දෙක අනබන් වගේ මේ එළියේ ඉන්නවා කියන්නේ නඩයක් නේ දඩයක් නේ මොන මඟුලක්ද මේ ආහමුතුරන්ගේ නඩුයි අනම්මනනේ අනබන් වන්නකොට මොනවක් කරන්නේ පැත්තකටලා ෆ්‍රිජ් එකට දාලා ලොක් කරලා දැම්මා වගේ ඉන්න පැත්තකට ඒ කිය වරින් වර අවස්ථානුකූලව බුදුජානනාංශේ පවා භාවනා කරලා ඉතින් මහරහතන් වහන්සේලාත් පුළුවන් තරම් හැබැයි අර සර්වඥාන් වහන්සේ සහ සාසන කවුරු නිසා ඇවිල්ලා ඉතින් පුළු පුළුවන් හරියට වත් පිළිවෙත් කරගෙන ගෝලිය හදාගෙන වැඩ කරනවා. වැඩ කෙරුවට පුළු පුළුවන් වෙලාවට ගිහිල්ලා විවේක වෙලා ඒකේ ලස්සනට කියනවා කරුණාය අපගමනම් ප්‍රඥාය උපගමනම් කිය. කරුණාය උපගමනම් ප්‍රඥාය අපගමනම්. කරුණාවෙන් යුක්තව ගමනට වයින්නවා පින්න වාද ටිකක් ගන්න මිනිසුන්ට අනුකම්පා කරයි. නමුත් ප්‍රඥාවෙන් ආපහු කැලේට එනවා භාවනා කරා. ප්‍රඥා කරුණා දෙක සම්බර කරන්නේ බුදුහාමුදුරුවෝ එහෙමයි. ගමනට වඩින්න නැතුව ඉන්නේ වඩිනවා. මිනිසුන්ට සූපත් වේවා කියන දාන ටිකක් ගන්න. හැබැයි වැඩි අසුරක් නැහැ. පින්න වාදේ ගත්තා කිව්වත් ඒවා කිව්වා ආපෝ කියලා කැලේට ගිහලා භාවනා කරා. ඉතින් අපි ඒ ඒ බැලන්ස් එක තමයි දිනචරියාව කියන්නේ. ඒක තියෙනවා නම් ඒ කියන්නේ දිනචරියාවක් තියෙනවා නම් දිනචරියාව අපිට මේ පලියක් වෙනවා. අපිට නිකන් ආරක්ෂකයක් වෙනවා මට කරන්න දෙන්න මේ වෙලාවේ මට වැඩක් තියෙනවා මෙන්න මේ අපේ වතක් තියෙනවා මම මේකට යනවා කියලා ඕන කෙනෙකුට කිව්වොත් කවුරුත් එන්නේ නැහනේ මේ බුදු වතක් මට තියෙනගේ ඒකකොට අපි ආරසයි ඒ නිසා දිනචරියා හොඳට කොඳුයට පෙළ වගේ හදාගන්න අපි අරගෙන තියෙන විනාඩි 25ක් විතර වගේ සාකච්ඡාව සඳහා අපි අපිට මේ સમાප්තයි කියලා හිතලා දෙවියන් ඥාතියින් පින් පැමිණීමේ අපේ પરමාර්ථ ජීවත් කර ගැනීම සහ ඍජු කර ගැනීම සවසේ චේතනා ශ්‍රවණ සතිವಾರය સમાප්ත කරනවා